දැන් ධර්ම සාකච්ඡා අවස්ථාව අපේ ජීවිතය විශේෂයෙන් අපේ භාවනා ජීවිතය විවිධ පැති වලින් විවිධ කෝණ වලින් බලන අවස්ථාව ධහම කියන්නේ බෙහෙතක් භාවනාව කියන්නේ වසුවක් සාංශාරික රෝගයෙන් ඔත්පලව තිබෙන ජීවිතයට දිය හැකි හොඳම උසුව තමා ධහම භාවනාව කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන විමසන අධ්‍යක්ීම් බෙදා ගන්න අවස්ථාව බෙදා ගන්නට අධ්‍යක්ීමක් තිබෙනවා නම් හෝ විමසන්නට තැනයක් තිබෙනවා නම් මේ ඒ සඳහා අවස්ථාව ස්වභාවයේ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒ වගේම සිහිය එන්න යන වෙලාවත් වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට එහෙනකොටම <clears throat> සිහිය එන්න පුළුවන්, පේන විටම සිහිය ඇති වෙන්න පුළුවන්. තව කෙනෙකුට පෙනිලා, ඇහිලා ටික වෙලාවක් ගියාට පස්සේ සිහිය එන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙනස්කම් සහ අඩුපාඩුකම් තිබෙනවා. ඒ නිසායි මේ පුහුණුව අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි සිදුවීමකදී මුලින්ම සිහියෙන් ඒ සිදුවීමට මොහොන දෙන්න පුළුවන් වෙන්නේ. මුලින්ම මේ සිදුවීම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඊට ප්‍රමාණවත් මට්ටමේ සිහියක් තිබුණොත්. මමත්වය ඔව් මමත්වය කියන්නේ තණ්හාවක් තමයි එතන තණ්හාවකට එහා ගිය නෑ තනතුරක් වගේ ස්වභාවයක් තියෙනවා මමත්වයේ කියවහම තනතුරක් තත්වයක් අට්ටමක් වගේ එකක් එතන තියෙනවා මමත්වයේ කිව්වහම මම මම කියනකොට ඒ මමත්වයෙන් නම් මම කියන්නේ එතන මේ කිසියම් ස්වාමීත්වයක් අධිකාරි බලයක් ආධිපත්‍යයක් එහෙම ලක් ගතියකුත් තියෙනවා. ඒතර බලයකුයි ආශාවකුයි මේ දෙකේම සංකලනයක් තමයි මමත්වය කියන්නේ. එක පැත්තකින් තණ්හාව තියෙනවා. ඉහින් කලින් බේරෙන්න තණ්හාව අනිත් පැත්තෙන් බලය කියන එක මට පුළුවන්. මම තමයි මගේ ඒ ආධිපත්‍ය පිළිබඳ අධිකාරී බලය පිළිබඳ හැඟීමකුත් අතර මේ දෙකම බලයයි තණ්හාවයි මේ දෙක සංයෝග වෙලා සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයකට තමයි මමත්වය කියන්නේ. ඉතින් ඒ මමත්වය දැන් අපි යම් අත්දැකීමක් ලබනකොට එයා තමයි මුලින්ම එන්නේ දෙන්න දුවගෙන. ඇහෙනකොටම එන්නේ මමත්වය. සමහරට සිහිය එන්නේ ඊට පස්සේ. සිහියෙන් හුඟක් වෙලා යනවා. හැබැයි මමත්වය එතනම ඉන්නවා වගේ. එයාට එන්න කියන්න ඕනේ සිහියට ආරාධනා කරන්න ඕනේ එන්න කියලා. මමත්වයට එන්න කියන්න අවශ්‍ය නැහැ. මමත්වයට කියන්න ඕනේ ඔයා යන්න කියලා. ඔයා අවශ්‍ය නැහැ මෙතෙන්ට. අපිට පැත්තකටලා ඉන්න. එයා දුවගෙන එනවා. දුවගෙන ඇවිල්ලා ඒක එයා බාර අරගෙන ආය. උනේ මට දැක්කේ මම මට ඕනේ විදිහට මේක හැදෙන්නේ මට ඕනේ විදිහට පාට නෑ මට ඕනේ රහ නෑ ඒ මොකක් හරි එකක් එයා ඇවිල්ලා අර අත්දැකීම සම්පූර්ණයෙන්ම එයා විනිශ්චය කරනවා එයා හිතනවා මේ හැම ශබ්දයක්ම එයාව සතුටටපත් කරන්නම ඕනේ කියලා හැම රූපයකින්ම එයා හිතනවා සතුටක් එන්න ඕනේ කියලා ඉතින් ඒ වගේ හරි බොළඳ නිකන් පුංචි ළමයෙක් වගේ. ඒ පුංචිම ළමයිනේ එහෙම හිතන්නේ හැමෝම මාව සතුටු කරන්න ඕනේ හැම දෙයක්ම. අන්න එහි බොළඳ ළමා මානසිකත්වයේ තමයි මමත්වයට තියෙන්නේ. ඉතින් එයා සද්දයක් ඇහුණු ගමන් දුවගෙන යනවා. එතනින් ඒ සද්දෙන් මට සතුටක් ලැබෙයි කියලා. රූපයක් දැක්ක ගමන් එයා විචාර දුවන් යනවා කවුරුවත් අත්දකින්න කලින් මම ඒ සතුට අත්දකින්න ඕනේ කියලා. එයා ලොකු වාදනයක් අරගෙන දුවන්නේ. මේ සමාජ ලැබෙන්නේ ටිකයි. වාදනේ ලොකුයි. මේ කවදාවත් වාදනේ පුරවන්නේ නැහැ. නැහැ පුරවන්නේත් නැහැ, කන පුරවන්නේත් නැහැ. මේ මමත්වේ වාදනේ. ටිකක් ලැබෙනවා. ඉතින් මේකෙම ලැබෙන සීමාවක් තියෙනවා. හැබැයි බලාපොරොත්තු ඊට වැඩිය වැඩි. එම නිසා සෑම විටම ලොකු කරදරයක් තිබෙනවා මේ භාජනයයි වාජිනේට වැටෙන දෙය අතර. එතකොට මමත්වය බලන්නේ අර වැපිච්ච දේ දිහා නොවේ අර නොවැටිලි නොවැටි හිස්ව තියෙන තැන් දිහා. තාම පිල්ල නැහැ ටිකක් පිල්ල තියෙනවා. හැබැයි ඒක ගැන මමත්වය හිතලා සතුටු වෙන්නේ නැහැ. අර අඩුව දිහා බලන්නේ. හැම විටම මමත්වයේ පේන්නේ නිසා අඩුවක්. එයා ප්‍රශ්න හදාගන්නේ අර අඩුවත් එක්ක නොලැබුණු දෙයත් එක්ක ලැබුණු දෙයින් සතුටු වීම එය හැකියාවක් කුසලයක්. ඒතර මමත්වයට ඒ කුසලේ නෑ. ලද දෙයින් සතුටු වීමෙන්. නොලැබුණු දෙයට දුක් වීම සහ නොලැබුණු දෙයට හිල්වීම තමයි මමත්වයේ පුරුද්ද. ඒ නිසා තමයි සිහිය අවශ්‍ය වෙන්නේ. දෙන්දිම සිහිය. ඒතර මමත්වයේ එන්න කලින් සිහිය ඇති වුණොත් අන්න මමත් ඇවිත් මේ මුළු අත්දැකීමම එයාගේ බාහිරයට අරගෙන එයාගේ ආධිපත්‍ය පතුරවලා කවුද හරි කවුද වැරදි මොකද්ද වෙන්න ඕනේ මොකද්ද නොවිය යුත්තේ ඒ විදිහට එයා එතන නඩුවක් අහන්නේ නඩුවක් අහන්න ඉඩක් නැහැ සිහිය આવොත් සිහිය නාවොත් තමයි ওই නඩුව මමත් එහාන්නේ හැම ඉන්ද්‍රිය අත්දැකීමක් එක්කම සිහිය එන්නේ භාජනයක් අරගෙන නෙවෙයි. දැන් මමත් වෙන්නේ හිස් මල්ලක් අරගෙන. පුරව ගන්න. ඒ ලොකු බලාපොරොත්තුවක් එක මමත් වෙන්නේ. ඒ නිසා තමයි එයාට හැම විටම කඩවුණු බලාපොරොත්තුවක් ඒ කාපව යන්න වෙන්නේ. එන්නේ බලාපොරොත්තු මල්ලක් එක්ක යන්නේ කඩවුණු කඩවුණු බලාපොරොත්තුවක් එක්ක. දැන් සිහිය එන්නේ බලාපොරොත්තුවක් එක්ක නෙවෙයි. සිහිය මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේක දිග හුස්මක් වෙන්න ඕනේද කොට හුස්මක් වෙන්න ඕනේද එහෙම එහෙම බලාපොරොත්තුවක් සිහියට නැහැ. සිහිය උදේ තියෙන දේ තියෙන විදිහට දකිනවා. මේක දිග හුස්මක් නම් දිග හුස්මක් විදිහට දකිනවා. කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් විදිහට දකිනවා. එවිට සිදුවෙන ආස්වාස් ප්‍රසආසයක් නම් එහෙම දකින්නොත් හරි වේගින් නම් හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ ඒ විදිහට දකින්න. සිදුවන දේ සිදුවන ආකාරයෙන්ම පෙන්වා දීමක් තමා සිය කරන්නේ. එනිසා එයා දුක් විඳින්නේ නැහැ. වෙහෙසටපත් වෙන්නේ නැහැ. අසහනයටපත් වෙන්නේ නැහැ. සිහිය අපි සිහියම සිහියේ එක එක ගුණාත්මක පැත්තේ අවස්ථාවලට තමයි ඔය එක එක නම් දීලා තියෙන්නේ. සති ඉන්ද්‍රිය, සති බලය, සති ප ဋ ාණය සම්මා සතිය, සති සම්බොජ්ජංගය කියලා ඒ සිහියේ ගුණාත්මක පැත්තේ සිදුවෙන වර්ධනයට වර්ධනයේ එක් එක් අවස්ථාවලට දීපු නම්. ඒකට සාමාන්‍ය සිහිය කියන එක ඔබට මේ කිව්වාගේ කවුරු ළඟක් තියෙන එකක් සාමාන්‍ය සිහිය. ඒතර ඒ සිහියම තමයි මේ පිටවා ගන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සිහිය කියන එක හරි දුර්වලයි. ඒක ඇවිත් යනවා, ඇවිත් යනවා. ගාක් වෙලාවට නෑ. එතකොට ඒ ඇවිත් යන වැඩි වෙලාවක් තියෙන්නේ නැති සිහිය අපි පිටවා ගන්න උත්සාහ කරනවා. ඒකට කියනවා සතිපට්ඨාන. ඒකේ ඉන්න උත්සාහ කරනවා අපි ඒ සිහියත් එක්ක ඉන්න උත්සාහ කරනවා අසිහියත් එක්ක සිටි අපි වීරිය කරනවා සිහියත් එක්ක ඔව් මමත්වයේ සිටින්නක් තමයි මමත්වය මමත්වයේ කතා කරන්නේ සිතිවිලි හරහා. ඒ මමත්තේ මමත්තේ භාවිතා කරන්නේ සිතිවිලි කියන භාෂාව. හැබැයි සිතිවිල්ලක් නැති වුණත් මමත්වයක් පවතින්න පුළුවන්. නිහඬව මමත්වයක් තියෙන්න පුළුවන්. එතන සිතිවිල්ලක් නැහැ. සිතිවිලි නැති වෙලාවක නත් මමත්වේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක නැගිටලා එන්න නම් සිතිවිල්ලක් තියෙන්න ඕනේ. අවදි වෙලා ඒක ක්‍රියාකාරී මට්ටමට එන්නේ සිතිවිලි හරහා තමයි. ඔව්. දැන් මමත්වය කියන එක ඒක වචනේ නෙමෙයි අපි ඒක අර්ථ දක්වා ගත්තා. මමත්වේ කියන්නේ ආශාවක් සහිත අයිතිකරුවෙක් වෙන්න තියෙන ඕනෑකමට මොනවා හරි දෙයක අයිතිකරුවෙක් වෙන්න ස්වාමියෙක් වෙන්න ඒ මම ස්වාමියා කියලා ඒ හිතන ගතිය ඒකට තමයි මමත්වය කියන්නේ මේ ඕනෑම දෙයක මම තමයි අයිතිකාරයෙක් සරප්පු දෙකක් වෙන්න පුළුවන් පෑනක් වෙන්න පුළුවන් ඇඟට දැනෙන හීතලක් වෙන්න පුළුවන් ඕනෑම දෙයක්. එතකොට මේ දෙහි අයිතිකරු මම. ඒ දෙය මගේ දෙයිපලක්. මේ තමයි මමත්වයේ චින්තනය. මමත්වය හැම එකක්ම දෙකට බෙදෙනවා. අයිතිකරු සහ අයිති දෙය කියලා. අයිතිකරු මම මට අයිති දෙය. එයා මගේ. මේ දෙය මගේ. මම තමයි ඒ අයිතිකරු. එතන මේ තමයි මමත්වය කියන්නේ. ඒ ඒ මමත්වයත් එක්ක ජීවත් වුණොත් ඉතින් ඒ පාරේ තමයි අපි යන්නේ. නේද? තණ්හාව මෙහින් අපිට එක එක ඒවා පෙන්නනවා. එතකොට මේ පෙන්නන දේ මමත්වයට ඕනේ වෙනවා. මේක තමයි ලස්සනම දේ. මෙතන මහා මායාවක් වෙන්නේ. මේ මමත්වයේ එක මමත්වයේ දෙන්නෙක්ගෙන් හැදලා තියෙන එක එක්කෙනෙක් කරන්නේ අනිත් එක්කෙනාව රවට්ටන. දැන් මේ දෙන්න අතරත් නෑ මේ සැබෑ මිත්‍රත්වය. එක්කෙනෙක් අනිත් එක්කෙනාව රවට්ටනවා. එකට යනව ගමන හැබැයි රවට්ටලා. දැන් මේ සංසාරේම රැවටීමක් කියන්නේ ඒකයි. තණ්හාව කරන්නේ යමක් පෙන්නනවා අරක හොඳයි අරක ලස්සනයි රහයි ඒ පෙන්වන්නේ එයාගේම යාළුවට, එයාගේම පාර්ශව කරුට තමයි පෙන්වන්නේ. ඉතින් එයා රැවටෙනවා. රැවටිලා මේ තණ්හාව පෙන්වන එක පස්සේ යනවා. ඒ ඒ ස්වභාවයත් එක්ක නම් අපි ඉන්නේ ඉතින් අපි තමයි මමත්වය මම තමයි මමත්වය මට නිවනක් නැහැ ඉවරෙකුත් නැහැ. හැම විටම මොකක් හරි පස්සේ දුවනවා. සිහිය පිහිටවා ගන්න තියෙන වමනාව මමත්වයක් තමයි. ඉතින් ඒ නිසා තමයි මේ අර මුලින්ම ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ අර සම්බොජ්ජංග පිළිබඳ ප්‍රශ්නේදී ඔය සිහිය සෑහෙන තුරක් වැඩෙනකල් මමත්වය තියෙනවා. එයා තමයි ওই සිහිය වැඩෙන්නට උදව් කරන්නේ. නෑ ඒකේ හොඳක් නරකක් නෑ. මේ මමත්වයේ තියෙන එකම දේ මෝඩකම තමයි. ඒක මෝඩයි. එයා ලනු ගිලිනවා. ඕන කෙනෙක් දෙන ලනුවක් ගිලිනවා මමත්වේ. රැවටෙනවා. අමාරුවේ වැටෙනවා. ආය ආය අමාරුවේ වැටෙනවා. පාඩම් ඉගෙන ගන්න. ඒක තමයි මමත්වේ ස්වභාවය. මේක හොඳ නරක පිළිබඳ කාරණයක් නෙමෙයි එතන එන්නේ. ඉතින් යාට කිව්වොත් මේ ඔයිට වැඩිය දැන් මමත්වයට අපි හිතමු එයාට තව වැඩියෙන් හම්බ කරන්න ඕනේ. උපේන ගාන මදි තව හම්බ කරන්න ඕනේ. එයාට කවුරු හරි කිව්වොත් ඔයා 100න් හිටියොත් ඔයිට වැඩි හම්බ කරන්න පුළුවන් කියලා එයා ඒ කැමැත්තේ 100න් ඉඳ පුරුදු වෙනවා ඊට පස්සේ. 100න් ඉන්න බලනවා. මොකද එයාට ඕනේ ඒක. ඒතකොට 100 හරහා ඒ දේ ලබා ගන්නවා. එහෙම නැත්නම් කිව්වොත් ලෙඩ අඩු කරගන්න පුළුවන් වාගේ. 100න් හිටියොත් ලෙඩ අඩු වෙනවා. ඉතින් මේ මමත්වයේ කැමැති 100න් ඉන්න ඊට පස්සේ. ඉතින් මේ මට්ටමේ 100ක් පුහුණු කරන්න මමත්වයේ පටන් ගන්නවා. එහෙම තමයි 100 පුහුණු කරන්නේ. මමත්වයේ තමයි භාවනා කරන්න පටන් ගන්නෙ. මේ භාවනා කරගෙන යනකොට එයාට දෙනවා එයාට මේකෙන් ලැබෙන ප්‍රයෝජන. මමත්වයට කලින් තිබුණු ප්‍රශ්නය අර විසඳගන්න බැරුව තිබිච්ච ප්‍රශ්න විසඳෙනවා ඉගෙන ගන්න බැරි තිබුණු දේවල් ඉගෙන ගන්න ලැබෙනවා කරගන්න බැරි වුණු දේවල් කරගන්න ලැබෙනවා අතහරින්න බැරිව තිබුණු දේවල් අතහරින්න පුළුවන් වෙනවා එතන ඔක්කොම ලෞකික දේවල් ඔය සියලුම ප්‍රයෝජන බැලුවාම මුලින් 100 නිසා ලැබෙන ඔක්කොම ලෞකික කියන්නේ මමත්වයට ලැබෙන ප්‍රයෝජන ඒවා ඉතින් ඒ නිසා එයා සිහියට ඉඩ දෙනවා. ඉන්න ඔයා බාර අරගෙන මේ ටික කරන්නේ. මේ ටික ටික මමත්වයේ ඉඩ දෙනවා සිහියට ජීවිතයට ඇතුල් වෙන්න. ටික ටික සුඛාන මෙයාට බාර දෙනවා. මොකද ඔයා දන්නා හොඳට මේක වලවල් වල වැටෙන්නේ නැතුව, හැප්පෙන්නේ නැතුව, අප්ප ගන්න නැතුව වාහනේ පදවන්නේ. ඒ නිසා ඔයා මේක පදවන්නේ. දැන් මමත්වයේ තමයි මුලින් පැදුවේ. එයා හිතුවා එයා තමයි දන්නේ මට මේක මගේ වාහනේ මමයි නියමුවා. මට ඕන තැනට යන්න ඕන. හැබැයි දැන් ටික ටික ටික ටික ටික එයාට තේරෙනවා මේ සිහියේ ඉන්නකොට එයා මට වැඩි හොඳට බොහොම මට සිරිටුව පහසුවෙන් වාහනේ පදවනවා. එනිසා එයාට ඩ්‍රයිවිං සීට් එක දීලා මමත්වයේ ටිකක් අනිත් සීට් එකට යනවා පැසෙන්ජර් සීට් එකට. මඩියෙක් විදිහට එයා ඉන්නවා. ඒ දිගටම දෙන්නේ නැහැ. ඉතින් ආපහු එයා ගන්නවා. එහෙම එහෙම ටික ටික දැන් මේ දෙන්න මාරුවෙන් මාරුවට ඒ කැමැත්තෙන්ම මමත් ඒ අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන්ම සිහියට ඉඩ දෙනවා ජීවිතේ පදවන්න. ජීවිතේ ආත්‍රාව පදවන්න. මොකද එයාට මෙයාට ලැබෙන ප්‍රයෝජන මෙයාට විවේක ගන්න පුළුවන්. මෙයාගේ තිබ්බ අසනීප හොඳ කරගන්න පුළුවන් හොඳට නිදා ගන්න පුළුවන් හොඳට හැරෙන්න පුළුවන් හීනෙන් බය වෙන්නේ මිනිස්සු එක්ක රණ්ඩු වෙන්න යන්නේ අනිත් අයගේ හිත රිදවන්නේ ඒ නිසා අලාභ වුණු අහිමුණු දේවල් දැන් ආපහු ලැබෙනවා මමත්තේ විශ්වාස කරන්න පටන් ගන්න සිහිය විතරයි එයාට වෙන කිසි කෙනෙක් විශ්වාස නැහැ හැබැයි ඒක ලෞකික සිහියක් ඒ එතනින් නවතින්න පුළුවන්. මමත් ඒ කියන්නේ එතනින් නවතින්න. ඒකට ඉහා ගමනක් ඕනේ නැහැ. අපි මනසියාව කළා පිටට බලාගෙන යනකොට මේ මූලික වෙන්නේ මමත් වෙන්නේ. අර කියන්නේ. භාවනා කරලා වාඩි වුණා මේ බුද්ධිය අවදාගෙන ඉන්න උත්සාහය ගන්න. අන්න මමත් වෙන්නේ. ඔක්කොමත් ඇති ඒක තමයි ඒ ඒ මමත්වේ නැත්තට එකක්වත් ඕනෙත් නැහැ නේද මමත්වේ සම්පූර්ණයෙන් නැත්තම් ඔය කිසිම සම්දාන් වීමක්, සිල් රැකීමක්, භාවනා කිරීම මොනවත් අවශ්‍ය නැහැ. එතකොට දැන් මේ ඉන්න කෙනාට ඒ දැන් ඒ ඩ්‍රයිවර්ට තමයි අපි කියන්න ඕනේ අපි හවල් තැනට යන් කියලා. හවල් තැනට යන්. ඉතින් එයා බෑ කියන්න පුළුවන් මට ඕක දන්නේ මට ඕනේ මට පුරුදු නැහැ. එහෙනම් ඔයා බහැලම මට වාහනේ දෙන්න කිව්වට දෙන්නේ නැහැ. ඉතින් එයා යාව එයාට ඒකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියන්නේ එහි ගියාම මොනවා හරි වාට ලැබෙන දේ මෙහෙමයි. එහෙම ටිකක් කිව්වහම එයා කැමති වෙනවා. මමත්වයේ පොළඹවා ගැනීමක් එතන කරන්නේ මුලින්ම. එයාට ඇමක් දෙනවා. දැන් ඉස්සෙල්ලා මුනේ මමත්වයේ අපිට ඇමවල් දුන්නා. ටිකට අරහට තණ්හාවත් එක එකතිලා තණ්හාව දානවා මොකක් හරි රසවත් ආහාරයක් මමත්වය කියන කටුවට මේ බිලි කොක්කට තණ්හාව තමයි අමුණන්නේ කියලා රසවත් දෙයක්. ඉතින් ඒක අපි ගිලිනවා. ගිල්ලාම ඔක්කොම මුළු සංසාරෙම අපේ සංසාරෙටම අපි ඇමිනෙනවා. ඒ උපක්‍රමයෙන්ම තමයි මෙතන වෙන්නේ. අපි මමත්වයට යමක් දෙනවා. එයා කැමති දෙයක් එක්ක දෙනවා. එතකොට එකක් කෑවහම ඉතින් ටිකක් ඇදගෙන යන්න පුළුවන් අපිට ටිකක් දුර ඇදගෙන යන්න පුළුවන්. ඒ ටික යන්න එයා කැමති නැහැ. නමුත් ඇදගෙන යන්න පුළුවන්. එහෙම මේ හැරවීමක් මෙතන කරන්නේ යන පාර ඒ ගමනේ දිශාව හරවනවා ටික ටික. එයා එයා එයාටම කියලා තමයි හරව ගන්න ඕනේ. ඉන් ක්‍රමෙන් ක්‍රමෙන් ඒ මමත්වය මේ සිහියට තීදුරු ආසනයේ බාර දෙනවා. ඉතින් ටික ටික වැඩිපුර වැඩිපුර බාර දෙනවා. මම බාර දීලා දීලා එයා එයා නිකම්ම නිකම් මගියෙක් වෙනවා. ඊළඟට එයාට හිතෙනවා මේ මගියෙක් වෙලා ඉන්න එක හොඳයි කියලා. කිසි කරදරයක් නැහැ ඔය ඉන්න පුළුවන් කියලා. එතන මමත්තේ එක්තරා විදිහකට විශ්‍රාමයමක් තමයි මේක සිද්ධ වෙන්නේ. එයාම දන්නේ එයා විශ්‍රාම යනකල්. එයා කැමැත්තෙන්ම විස්්‍රාම යෑමක් විතර වෙන්නේ බලහත්කාරී අනිවාර්ය නිවාඩු වීමක් නෙමෙයි. ඒ තැනට යාව ගේනවා ටික ටික. දැන් වෙනස සාමාන්‍ය ජීවිතේකයි භාවනා මාර්ගයේ වෙනස. සාමාන්‍ය ජීවිතේ අපි දේවල් අයිති කරගන්න යන්නේ. ඒ මමත්වය. හැබැයි මෙතන අත්හැරීමේ මමත්වය. ඒ වෙනස තියෙනවා. ඒතරේ මමත්වයේ තවත් ස්වභාවයක්. ඒ ස්වභාවය සාමාන්‍ය ජීවිතේ නෑ. අල්ලගන්න, මගේ කරගන්න, වැඩි කරගන්න, එකතු කරගන්න, රැස් කරගන්න, ලොක්ෙක් වෙන්න අධිපතිවරයෙක් වෙන්න අධිකාරි බලයක් තියෙන කෙනෙක් වෙන්න ඒ ඒ ස්වરૂපය එතෙන් භාවනාවේ ටික ටික ටික ටික අත්හැරීමේ මමත්වය එතන මේ මමත්වයන් දෙකක් තියෙනවා එක මමත්වයක් සංසාරේ යන්න ලෑස්ති වෙච්ච මමත්වය අනිත් මමත්වය මේ නවතින්නේ ඕනෑ මමත්වේ. කරලා තියෙන්නේ එහෙමයි. මාළුවට බිලි කොක්ක පේන්නේ නැහැ. මාළුවා ගැහැ තියෙන්නේ පණුව විතරක් දකින්න. මාළුවෙක් සාමාන්‍යයෙන් බිලි කොක්ක දකින්නේ නැහැ. දකින්නේ පණුව විතරයි. ඒ වගේ ඒකට කියනවා සංකත කියලා. සංකත සකස් කළ ආයතන හයක් තියෙනවා. සකස් කළ ආයතන හයක්. ඔව් සිහියෙන් ඉන්න නම් ඉතින් ඒකට ඕනේ කමක් තියෙන්න ඕනේ සිහියෙන් ඉන්න. නිකම්ම සිහියෙන් ඉන්න බෑ සිහියෙන් ඉන්න ඕනේ කම තියෙන්න ඕනේ. ආයතන දකින්න මේ ගහන දැක්ක ඉතින් අපි දකින්න හැම වෙලේම හැදෙන්න දේවල් තියෙන අනුවක්ම උපේක්ෂාවෙන් කරේ. මේ භූමත්ම කරාතුරකින් තමයි එකකට සම්බන්ධ වෙන්නේ. ඒ වෙලාවෙන් ගැටි තේරෙන්නේ නැහැ සංසාරේ. දැන් කොච්චර සීනේ සමාදා සීනේ බලාගෙන ඉන්නකම තේරෙන්නේ නැහැ ඔය ඔය සීය දැකලා ඉන්නවා. අනුපස්ම අනුපාස්ම ප්‍රේක්ෂාවෙන් කියන එකක් දෙකක් තුනක් ඡන්දය කරලා කියලා තේරෙන්නේ. තමයි දකින්න අපි සීගිකාරේ සීයෙන් දකින්න සීයෙන් බලාගෙන දකින්න දැක්කේ. දැන් දැන් කරේ ආයේ දැක්කේ නැහැ. ආයෙ අරඳ ප්‍රතිසන්දයක් කරනවා. ඒක ඒ වෙලාවට අර ආයෙකින් එකල හිතාගෙන යනකොට තේරෙන්නේ මේ පාඩමක මමත් දෙකින් එකක්ක් තියෙනවා. උපේක්ෂාව නැතිනම් දේ බතර මමත්ක කියලා ලොකුට පේන්නේ නැහැ නේද? ඔව්. අපි ඇලෙන්නේ බොහොම ටිකකට ගැටෙන්නේ බොහොම ටිකකට වැඩි හරියකට ඇලෙන්නේත් නැහැ ගැටෙන්නේත් නැහැ ඒක තමයි ඇත්ත දැන් අපි අපි කැමති අය කී දෙනෙක් ඉන්නවද ලෝකේ සමහරට ගණන් කරන්න පුළුවන් ටිකක් ඉන්න කැමති අය දකින්න කැමති කතා කරන්න කැමති ඇසුරු කරන්න කැමති සා ළඟින් ඉන්න කැමති බොහොම ටික දෙනා ඉන්නේ ඒ වගේම අකමැති අය බැලුවා ඈත් වෙන්න කැමති, නොදක ඉන්න කැමති, කතා නොකර ඉන්න කැමති, ඇසුරු නොකර ඉන්න කැමති, දුරස් වෙන්න කැමති. එහෙම ඒත් ටිකද නැහැ. ඒ දේ දෙකටමයි ඉති නැති මේ කෝටි ගාණක් බිලියන ගාණක් තමයි වැඩිපුර ඒක තමයි ඇත්ත. මේ පුංචි ටිකක් හින්දා තමයි අපි සංසාරේ ඉන්නේ. ওই බොහොම ටිකක් ඇලෙන ගැටෙන බොහොම පුංචි අත්දැකීම් ටිකකට අහු වෙලා තමයි අපි සංසාරේ මහා දීර්ඝ කාලයක් යන්නේ. වැඩි හරියක් බැලුවාම ඇලෙන්න දෙයක්වත් නෑ ගැටෙන්න දෙයක්වත් නෑ. එනිසා මෙතන වැදගත් වෙන්නේ මේ සංසාර ගමනට මුල් වෙන්නේ සාධක වෙන්නේ සංඛ්‍යාව නෙමෙයි. කීයකට ඇලුනද කියන එක නෙමෙයි කොච්චර ඇලුනද කියන එක. කීයක් එක්ක ගැටුණද කියන එක නෙමෙයි කොපමණ ගැටුණද කියන එක. ඒකේ ඒකේ ගුණාත්මක බව quality එක, quantity එක නෙමෙයි. ඒ ප්‍රමාණය නෙමෙයි එකකට ඇලුනත් ඇති. එකකට ගැටුණත් ඇති. මොනම හරි අත්දැකීමක මොන ඉන්ද්‍රියෙන් ගත්තත් මොනම හරි අත්දැකීමක ඒ අත්දැකීම සුවදායි නම් ඒ අත්දැකීම මිහිරි නම් රසවත් නම් සැප නම් ඒකට ඇලෙනවා. එතකොට එහෙම තමා මේ සැලැස්ම සැකැස්ම තියෙන්නේ. හදලා තියෙන්නේ. ඒ හිතන්න ඕනේ රසවත් අත්දැකීමක් ආවම මම මේකට කැමති වෙන්න ඕනේ. මේක තව ටිකක් විඳින්න ඕනේ. ආයෙත් දිනින්න ඕනේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ ඕනකම නිතින්ම ඇති වෙනවා. નિરાයාසයෙන්ම ඇති වෙනවා. මොකද එහෙම තමයි මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඒ වගේම අප්‍රසන්න අත්දැකීමක් ලබනකොට රිදෙන අත්දැකීමක් ලබනකොට අවලස්සන අත්දැකීමක් ලබනකොට අකමැත්තක් ගැටීමක් නුරුස්නා බවක් මෙතකින්ම එනවා. ඒකටත් උත්සාහ කරන්න ඕනේ. බලාගෙන ඉන්නේ. ඒ ළඟටම වෙලා බලාගෙන ඉන්නේ. සැප අත්දැකීමක ඇලීමත් දුක් සහගත අත්දැකීමක ගැටීමත් ප්‍රබලව නැරෙනවා. ඒ දෙකට නැති ඔබතුමා කිව්ව අනිත් ඔය හැම අත්දැකීමකම තියෙන්නේ නොදන්නකම. එහෙම අත්දැකීමක් ලබනවා කියලාවත් දන්නේ ඒ නිසා මුලාව මෝහය දහම ඒ නිසයි කියන්නේ සැපේදී රාගේ නිදාගෙන ඉන්නවා ඒ නිදාගෙන ඉන්න රාගයේ අවදි වෙන්නේ සැපේදී. නිදාගෙන ඉන්න පටිගය අවදි වෙන්නේ දුකේදී. ඔය මධ්‍යස්ථ අධ්‍යක්ීම් වලදී මෝහය නිදාගෙන ඉන්නවා. එයා නිදාගෙන ඉන්නවා. ඒ අධ්‍යක්ීමක් තියෙන්නේ මෝහය. මෝහානුසය අනුසය වශයෙන් තියෙන ඒවා කියලා. දන්නේම නෑ අපි එහෙම කර දැන් අද මේ ආපු ගමනේදී මොනවද දැක්කේ කියලා ඇහුවොත් එනකොට ගෙදරින්ලා මෙතෙන්ට ආපු ගමනේ අපි දැක්ක දේවල් කීපයක් කියනවා. ඉතින් ඒක හොඳට බැලුවොත් අපේ හිත ගිය දේවල් කියනවා. ඒ වගේම ප්‍රශ්නයක් ඇති වෙච්ච අවස්ථා තිබ්බනම් එනකොට මගේ ඒකත් කියනවා. ওই දෙකට අමතරව තව කොපමණ දේ අපි දකින්නද? ඇහෙන්නේ. හැබැයි ඒවා අපි කියන්නේ කියන්න මතකත් නෑ අපිට. එහෙම ඒවා දැක්කා කියලා අපි තීරණයකට එන්නේ. හැබැයි ඒ වෙලාවේ අපි ඉන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි. ඒ මධ්‍යස්ථ අත්දැකීමක ඒ අත්දැකීම මධ්‍යස්ථයි. ඒක දුකකුත් නැහැ, සැපකුත් නැහැ. හැබැයි අපි ඉන්නේ උපේක්ෂාවෙන් නෙමෙයි. උපේක්ෂාව කියන්නේ වෙනම දෙයක්. උපේක්ෂාව කියන්නේ අපි හිතාමතා සිදුවීම තේරුම් අරගෙන ඒ සිදුවීමට මොහොන දෙන ආකාරයකට තමයි උපේක්ෂාව කියන්නේ. කලබල වෙන්න හොඳ නැහැ. අපි අපිටම කියන කලබල වෙන්න හොඳ නැහැ. මේකේ කලබල වෙන්න දෙයක් නැහැ. මේ මේ සිදුවීම ටිකකින් ඉවර වෙනවා. මේ වගේ සිදුවීම් ඊට කලින් ජීවිතේ වෙලා කියනවා. හැබැයි ඒවා දැන් වෙන්නේ නැහැ. ඒවා ඉවරයි. ඉතින් මේකත් තව ටික වෙලාවකින් ඉවර වෙයි. ඉතින් ওই ටික වෙලාවටයි මම කලබල වෙන්නේ. දැන් මේ විදිහට ඒ සිදුවීම පිළිබඳ ඇති කරගන්න කිසියම් අවබෝධයක් නිසා අපි තීරණයකට එනවා කලබල නොවි ඉන්න. ඒක තමයි උපේක්ෂාව කියන්නේ. ඒත් උපේක්ෂාව ඇති වෙන්නේ අපි ගන්න තීරණයක් නිසා. ඒ අත්දැකීම, ඒ සිදුවීම, ඒ தත්ත්වය කිසියම් දරකට වටාගෙන අපි තීරණයකට එනවා මේකට ආවේගශීලී වෙන්න හොඳ නැහැ. ආවේගශීලී නොවිය යුතුයි. එහෙම නැතුව මේ මෙතන ඉවසීමෙන් ඉන්න ඕනේ. පිළිගන්න ඕනේ සිදුවීම. මේක වෙන්නේ කොහොමද කියලා තව හොයලා බලන්න ඕනේ. පැත්තක් ගන්න හොඳ නැහැ. ඒක පැත්තක් නොගෙන විවෘතව සිටීමට තමයි උපේක්ෂාව කියන්නේ. ඒක නිකම්ම ඇති වෙන්නේ අර සැපයි දුකයි නැති අත්දැකීමක් ලැබුවා කියලා උපේක්ෂාවක් එන්නේ ඒ අත්දැකීමද කියන්නේ අදුක්කම සුඛ අත්දැකීම. දුකකුත් නැති සැපකුත් නැති අත්දැකීම. උපේක්ෂාව කියන්නේ අත්දැකීමක් නෙවෙයි. ඕනෑම අත්දැකීමකදී අපි ක්‍රියා කරන ආකාරයකට තමයි උපේක්ෂා කියන්නේ. සතුටුදායක අත්දැකීමක වුණත් අපිට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. මේක දෙච්චන උඩ පයින්න ඕනේ නැහැ. කලබල වෙන්න ඕනේ නැහැ. තව ටිකකින් නැති වෙලා යයි. මම ආඩම්බර වෙන්න හොඳ නැහැ. ඉතින් එහෙම හිතලා අපි අපිවම සතුන් කරගත්තොත් අපිට ප්‍රේක්ෂාවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම බොහොම වේදනාකාරී අත්දැකීමක උනත් අපිට මේක තමයි ඇත්ත. ජීවිතේ වේදනාවෙන් ඉන්න වෙනවා. ඊට වැඩි වේදනා ජීවිතේ මම ඉඳලා තියෙනවා. මට වැඩි වේදනා විඳිනාය ඉන්නවා තව ලෝකේ. ඒතර මේ සියල්ල අතර පුංචි අත්දැකීමක්. මේකට මම කලබල නොවී ඉන්නවා කියලා එහෙම ගන්න තීරණයේ ප්‍රතිඵලයක් විදිහට තමයි උපේක්ෂාව වෙන්නේ. හිතන්නේ ගා කිසිසේ බුද්ධි ඔක්කොම දෙයක් අරගෙන හිතා හිතාගෙන හිතාගෙන යනවා හිතන්නේ ඒකට කරගෙන ඉති භාවනාව ටිකක් ඇවිල්ලා ආයි ඒ ඒ කුච්චතියේ සිතාට සමානක් කියලා දන්නේ නැහැ මේ භාවනා කරනවා කියලා මේ වෙන්නේ ඇවිත් එනික පිළිලා අරගෙන ගිහිලා නේද ඒක අඩු කරගන්නේ නැත්නම් නැතර ගන්න අධ්‍යක්ෂක මේ ටෙක්නික් කරපස්සට. ඔව් අනිවාර්යයෙන්ම නේ සිහියෙන් සිහියෙන් සිටින තමයි ඒක ටෙක්නික් එකක් නෙමෙයි ඒක ටෙක්නිකල් ෆෝල්ට් එකක් ඒක මේ අපේ <laughs> අපි ඒ ෆෝල්ට් එකකින්ද තමයි අපි සංසාරේ යන්නේ සංසාර ගමන මෙහෙම ඍතු කෙලින් මේ පාරක ලයින් එක යන එකක් නෙමෙයි එක ලේන් එක කොහේ යනවත් දන්නේ නැහැ මේ මේ ඒ යනවා මේ යනවා මේ යනවා එහෙමයි දැන් පිළිවෙලක් නැහැ ඒ ඒ ඒක වෙන්නේ අපේ ඔය ඔළුවේ ස්වභාවය අනුව ඔළුවත් එහෙමනේ අපේ ඒකේ මනස තමයි සංසාරේ නියමුව ඉතින් එයා එයා යම්සේද ඒ ගමනත් ඒ වගේ ඒ මනස ක්‍රමවත් කරගත්තොත් ක්‍රමවත් සාංශාරික ගමනක් යන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඔළුව නිරවුල් කරගත්තොත් බොහොම ලස්සන සාංශාරික ගමනක් යන්න පුළුවන්. කිසියම් දුරකට හැමදාම නෙමෙයි කිසියම් දුරකට පිළිවෙලකට ඒ සංසාර ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒක සුගති ගාමි ගමනක් යන්න. ඒකට සලුව නිරවුල් වෙන්න ඕනේ. කම්ම සුගතියට යන්නේ නැහැ කවුරුවත්. ඒ වෙනුවෙන් ඒ යන්න ඒ සැලසුම් හදලා ඒක කරන්න ඕන ටික කරලා ඒ පාරේ ඉන්න ඕනේ. ඒ බස් එකේ නැගින්න ඕනේ. අපි වෙන බස් එකක නැග්ගොත් යන්න වෙන්නේ දැන් මෙහෙම වෙන්නේ ඔළුව ওই විදිහට වැඩ කරන්නේ ඇයි කියන හේතුව අපි මුලින්ම හොයාගන්න ඕනේ. හේතුව හොයාගන්න ඕනේ. ඒකට පිළියමක් හදන්න නම් දැන් අපි සෑහෙන්න උත්සාහ කරනවා භාවනා කරන්න. සිහියෙන් ඉන්න. ඒතර ඒක චේතනාවක් එක්ක ලොකු වීරියක් එක්ක කරන දෙයක්. හැබැයි මනස දිවීම කියන එක හිතලා කරන දෙයක්වත් චේතනාවකින් කරන දෙයක්වත් වීරියෙන් කරන දෙයක්වත් නෙමෙයි. හිතලා වීරියෙන් කරන්න බැරි දෙයක් තමයි දුවන එක. මම ටිකක් මනසින් දුවන්න ඕනි කියලා හිතුවොත් හිතලා කරන්න බෑ ඒක. ඒතර මේ මොනවත් නොහිතා තීරණයකට එන්නේ නැතුව ඔහේ ඔහේ වෙන දෙයක් තමයි දිවීම කියන්නේ. රවුම් ගැහිීම. එහෙම වෙන්නේ පුරුද්දට. පුරුද්දට. පුරුද්දකට තමයි ද යම පුරුද්දකට වෙන්න වීර්යයක් ඕනේ. වීරිය ඕනේ පුරුදු වෙනකල්. ඕනම දෙයක් පුරුදු වෙනකල් තමයි වීරිය අවශ්‍ය. කල්පනාව අවශ්‍ය. පුරුදු වුණාට පස්සේ කල්පනාව ඕනෙත් නැහැ, වීරිය ඕනෙත් නැහැ. ඔහේ වෙනවා. ඔහේ වෙනවා. ඔහේ තේ හැදෙනවා. ඔහේ පොල් ගෑවෙනවා. ඔහේ අතු ගෑවෙනවා. ඔහේ වාහනය පැදවෙනවා. අල්පකාලීන පුරුදු සහ දීර්ඝකාලීන පුරුදු කියලා පුරුදු අපිට බෙදන්න පුළුවන්. කෙටි කාලීන පුරුදු කියන්නේ මේ ඊයේ පෙරේදා ඇති කරගත්ත පුරුදු. ඒවා ඒවා ප්‍රබල නෑ. ඒවා අතරින්ද ලේසි කෙටි කාලීන පුරුද්දක්. වැඩි ඉතිහාසයක් නැති, වැඩි ආයුෂක් නැති පුරුද්දක් මොකක් හරි අතරින්ද ලේසි. හැබැයි ටිකක් ඊට වැඩිය වැඩි විදුකාලීන පුරුද්දක් නම් අතාරින්න ලේසි නෑ. උදාහරණයක් විදිහට නාට්‍යයක් ගත්තොත් එහෙම රූපායනිය යන පළවෙනි දවසේ අද නම් බැලුවේ ඉස්සෙල්ලම ඒ පොඩි පුරුද්දක් එන්න පුළුවන්. හෙටත් බැලුවොත් පුරුද්දක් එන්න පුළුවන්. හැබැයි ඒ වගේ එකක් අතාරින්න ලේසි. තුන්වෙනි දවසේ නොබලා ඉන්න එක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඊට වැඩි මාස ගාණක් තිස්සේ හැමදාම බලලා පුරුදු වෙච්ච දෙයක් නම් ඒක අතාරින්න අමාරුයි. ඒක පුරුද්දකට යමක් වීම උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒ වගේම අතාරින්න ලේසිත් නැහැ. ඊළඟට පුරුද්ද දීර්ඝ කාලීන නම් අමාරුයි. මේ පුරුද්දේ ඉතිහාසයේ දිග නම් එපමණටම අමාරුයි. දිගම පුරුද්ද තමා අතිශයින්ම දීර්ඝතම පුරුද්ද තමා හිතන්න පුරුදු වෙලා තියෙන එක. කල්පනා කරන්න හිතන්න සිහින දකින්න ඒ පුරුද්ද. ඒක සංසාරේ තරම්ම දිගයි. සංසාරේ යම් පමණකට දිගද ඒ පමණටම ওই සිටීමේ පුරුද්දක් දිගයි. ඒ නිසා මොනවා නැති වුණත් ඛණ්ඩ නැති වුණත් බලන්න දෙයක් නැති වුණත් අඳින්න නැති වුණත් අහන්න දෙයක් නැති වුණත් ඇසුරු කරන්න කෙනෙක් නැති වුණත් කෙනෙකුට ඉවසන් ඉන්න පුළුවන් හිතන්න පුළුවන් නම්. ඔහි හිත හිත ඉන්න පුළුවන් නම්. Tamanට ඕන දෙයක් ඔහි හිත හිත හිත ඉන්න පුළුවන් නම් සෑහෙන කාලයක් ඒකේ ඒකෙන් පෝෂණයක් ලැබෙන නිසා සිටීම කියන එක ආහාරයක්. මනෝ සංචේතන ආහාරය. ඒක ආහාරයක්. අනිත් මොන ආහාර නැති වුණත් කෙනෙකුට හිත හිත ඉන්න පුළුවන් නම් ඒ මත හැපෙනවා. සංසාර කෙනෙක් ආපු එන්න මෙපමණ දුරක් එන්න ඒ ඉන්ධන විදිහට සැපියෝ එක ප්‍රබලම ඉන්ධනයක් තමයි ඔය සිටීම කල්පනා කිරීම. අපි වැඩිපුරම කාලයක් ජීවිතේ නාස්ති කරන්න හිතන්නේ. වෙන කිසි දෙයකට නෙවෙයි. නිදා ගන්නවටත් වැඩි කාලයක්. නිදාගන්නත් අපි හිතනවා. ඒ නිදාගන්නත් නොවටත් වැඩි වැඩි කාලයක් ජීවිතේ නාස්ති කරන්න හිතන්න කල්පනා කරන්න. එපමණටම මේ සිටීමේ පුරුද්දට ඇබ්බැහි වෙලා නැතුව බැරි දෙයක් වෙලා ඉතින් ඒ ප්‍රතිඵලය තමයි අපිට භාවනාවේදී පේන්නේ. එක්ක භාවනා කරන්න ගියාම ඒක පේනවා. එහෙම නැත්නම් පාඩම් කරන්න ගියාම පේනවා. දැන් පාඩම් කරන්න ගියාමත් අපිට තේරෙනවා මේ හිත කොච්චර මේ වල්මත්ද කියලා. අපිට ඕනේ දේ පාඩම් කරන්න බෑ. අපි තීරණයකට ඇවිල්ලා වෙලාවෙන් කරගෙන ඒ පොතත් දිග අරගෙන වාඩි වෙන්නේ ඒ වැඩි. හැබැයි ඒ දේ වෙන්නේ ඒ දේ නොකර හිත වෙන දහසකුත් එකක් දේවල් ගැන හිතනවා. ඉතින් පාඩම් කරන්න ගිය කෙනෙකුටත් මේ தත්ත්වය කිසියම් මට්ටමකට තේරෙනවා. හැබැයි ඒකේ බැරෑරුම්ම தත්ත්වය තේරෙන්නේ භාවනා කරන්න ගියාම. මේක මද්ද්‍රව්‍යයකට වඩා භයානකයි. මද්ද්‍රව්‍යයකට ඇබ්බැහි වීම ඒකත් භයානකයි. හොඳටම භයානකයි. නමුත් ඊටත් වැඩිය භයානකයි ඔය සිටීමට, සිටිවිලි රස විඳීමට ඇබ්බැහිවීම. මද්රවයකට ඇබ්බැහි වුණාම ඒකට බෙහෙත් තියෙන්න පුළුවන්. සමහරට බෙහෙත් අරගෙන ඒ தත්ත්වෙ නිදහස් වෙන්න පුළුවන්. හැබැයි මේ සිටීම නැමැති පුරුද්දට ඒකට ඇබ්බැහි වුණාම හරියම ඒකට බේතක් නැහැ. බේතක් නැහැ. ඉතින් උපක්‍රම තමයි පාවිච්චි කරන්න වෙන්නේ. උපක්‍රම. දැන් මුලින් මේකට අත ගහන්න යන්නේ භාවනානු යෝගියා. ඒ පටලැවිල්ලට අත ගහන්න යන්නේ නැහැ. භාවනානු යෝගියා කියන්නේ ඔබ නවත්තන්න. හිතන්න එපා. නවත්තන්න. දුවන්න එපා. මෙතනම ඉන්න. එහෙම එහෙම කියන්න පුළුවන් යෝගියෙකුට. එහෙම කියලා කිව්වට හිතන්නේ එතකොට යෝගියා අනත් දෙනවා ඒ යන හිත පිළිපදින්නේ ඉතින් යෝගියා යනත් දෙනවා ඒ යන හිත පිළිපදින්නෙත් නැහැ ඊට පස්සේ යෝගියා සහ මනස අතර ද්වන්ද්ව සටනක් පටන් ගන්නවා ද්වන්ද්ව සංග්‍රාමයක් දෙන්න ගහගන්න පටන් ගන්නවා ඒකට නෙමේ භාවනාව කියන්නේ අපි කෙනෙක් හිතන්න බලා ඒක තමයි භාවනාව මේ හිතත් එක ගහගන්න එක හිතත් එක්ක යුද්ධ කරන එක තමයි භාවනාව. මං කොහොම හරි දිනන්න ඕන. එහෙම දිනන්න බෑ. මෙතන ජයග්‍රාහකයෙක් නෑ. පරදීමක් මිස පරාජයක් මිස ජයග්‍රාහකයෙකු නැති යුද්ධයක් තමා මනසත් එක්ක කරන යුද්ධය. නිසා ඒක පටන් ගන්න එපා. භාවනාව කියන්නේ සංග්‍රාමයක් නෙවෙයි. යෝගියා කියන්නේ රණවිරුවෙකුත් නොවේ. ඒ විදිහේ යුද්ධපටයක් නෙවෙයි යෝගියෙක් කියන්නේ. එයා කරන්නේ අහිංසක උත්සාහයක්. ඒක අතගහන්නේ නැහැ දුවන හිතට මේ සතිපට්ඨාන භාවනාවේදී. හඳුනා ගන්නට ඕනේ. ඒක තමයි. හිත හඳුනා ගන්නට ඕනේ. හිත හඳුනා ගන්න නැතුව අපි මොනවා කිව්වත් ඉතින් ඒ එයා කරන්නේත් නැහැ. අපිට ඕන දේ කරගන්නත් බෑ යාළුව. නිසා මුලින්ම අපි කරන්නේ මෙයාව හඳුනා ගන්න එක. මෙයා කොයි වගේ කෙනෙක්ද? මෙයා කැමැති මොනවටද? අකමැති මොනවටද? මේව හඳුනා ගන්න එක හිත හඳුනා ගැනීම. ඔව් හරි ප්‍රයෝජනවත් කියලා. ඔව්. ඒ නම් ඒක ප්‍රයෝජනවත් කියලා ඒ ඒ වෙලාවෙම ඒක හිතනවා. හ්ම්. ඊට පස්සේ දැනන්නේ මොනවද වෙන්නේ? ඔව් ඒක තමයි රැම කියන්නේ. ඒක තමයි යන්න. ඒ ඒ හිතම කියනවා මේ සිතිවිල් හරි ප්‍රයෝජනවත්. මේක මේ අදහස් හරි වටිනවා. ඉතින් අපි මේ ලේබල් එකට අහු වෙනවා. අපි ලේබල්ස් වලටනේ හැම එකේම අහුවෙන්නේ. දේට නෙමෙයිනේ. ඇත්තට මේ දේ බැලුවාම අහුවෙන්න දෙයක් නෑ. හැබැයි ওই දේවල් වලට ගහලා තියෙන ලේබල්ස් වලට තමයි අපි අහුවෙන්නේ. මේක එකොලොජිකල් එකෝ කියලා ගහුවාම බයෝ කියලා ගහුවාම කාබනික කියලා අපි ඒවට අහුවෙනවා ඒ ලේබල්ස් වලට. ඉතින් ඒ වගේ එක ලේබල් එකක් තමයි මේක. මේක හරි ප්‍රයෝජනවත්. මොකක්ද කියන්නේ? ඔව්. හ්ම්. ඔව් ඇත්තටම වෙනසක් නැහැ කරන වෙලාව නොකරන වෙලාව කියලා. දැන් දුක හිතන දෙයක් හිතනවා. එතකොට අපි කියනවා ඒ හිතට ඔව් ඔව්. අපි කියනවා. ඒතර හිත නවත්තනවා. ඔව් ඒක අඩු වෙනවා අනිවාර්යෙන් අඩු වෙනවා. ඒ ඒ හිතට අපි කතා කරන නිසා. නිසා හිතට කතා කරන්න. හිතත් එක්ක යුද්ධ කරනවා එක එකක්. වාද කරන එක එකක්. දැන් අපි කරන්නේ ඒක නෙමෙයි. ප්‍රබුද්ධ මේකේ ඒක නෙමෙයි. අපි හිතට කතා කරනවා. අපි හිතට ආදරෙන් කියනවා. ඔයා දුක් විඳින්න එපා. ඔයා මොකටද දුක් විඳින්නේ? නිර්පරාදී දුක් විඳින්නේ. ඔය එකක් අල්ලගෙන ආයෙ ආයෙ එකම හිත හිත දුක් විඳිනවා. ඔයාට ඕනේ ඔබ දුක නැති කරන්නේ ඔබ පොඩ්ඩක් හිතන එක අතාරින්න. නවත්තලා දාන්න. අපි වෙන එකක් හිතමු. එහෙම කිව්වහම එකක් හිතට ශක්තියක් එනවනේ මං තනි නෑ කියන එක. මට උදව් කරන්න කෙනෙක් ඉන්නවා, මං ගැන හොයන්න කෙනෙක් ඉන්නවා, මෙයා මාව බලනවා. ඒ ඒ ශක්තිය, ඒ ආශිර්වාදය හිතට දෙන්නේ. ඒක අවශ්‍යයි හිතට. එයා හරීම දුර්වලයි. හිත කියන්නේ හරීම දුර්වල දෙයක්. එයාට දෙලින් හිත ගන්නවත් බෑ. ඉතින් මේ ශක්තිය අපි දුන්නේ නැත්නම් එයා වැටෙනවා. දුකකදී හොඳටම එයා වැටිලා ඉන්නේ. ඉතින් වැටිච්ච කෙනෙකුට අපි තව බැන්නට බයින්ද බයින්ද එයා තව තව වැටෙනවා. මිසක් එයාට නැගිටින්න බෑ බැන්නාම. අපි කියලා කියන්නේ ඕක පාද ඕක හැල්ල දාන්න. අපි ඊට වැඩි හොඳ දෙයක් හිතමු වෙන දෙයක් බලමු අහමු කියෝ විදිහට ගත්තොත් දෙයක් ගත්තොත් ඒ දේ තව දෙයක් උඩ රඳා පවතින ඕනෑම දෙයක් ස්වාධීනව පවතින්න බෑ දැන් මේ වහලි තියෙන්නේ මේ සීට් එක තියෙන්නේ මේ යකඩ සැකිල්ල උඩ යකඩ සැකිල්ල නැතුව මේ වහලි තහඩු වලට ඉන්න බෑ ඒ නිසා මේ තහඩු කොච්චර ආඩම්බර වුණත් කොච්චර ලොකු මමත්වයක් තිබ්බා ඔක්කොමලා මගේ හිවණේ යට ඉන්නේ මන් නැත්තම් ඔක්කොමලා තෙමෙනවා එහෙම මමත්වයක් තිබ්බට එයාට බෑ තනියම ඉන්න එයා ඉන්නේ මේ යකඩ කෑලි කීපයක් උඩ එලන්ට යකඩ කෑලි කීපය එයා හිතුවට ආ මෙච්චර ලොකු මේ තහඩු වහලෙ මේ ඔක්කොම පෙන්නන්නේ එයාගේ බලය මං හින්දා මන් නැත්තම් එයා නෑ ඉතින් එයා ලොක්කෙක් කියන එකට එයා ඉන්නේ බිත්ති උඩ ඉතින් පිටිත් එහෙම හිතුවට එයා ඉන්නේ ෆවුල් අත්විවරම උඩ. ඒ අත්විවරම හිතුවට මන් නැත්තම් එකක්වත් නැහැ කියලා එයා ඉන්නේ පොළොව උඩ. ඉතින් පොළොවත් අන්තිමට බැලුවාම ඒකෙත් පස් තියනවා, ඒකයට ගල් තියනවා. ඉතින් ඒක ඉවරයක් නැහැ. ඒකට මේ හැම දෙයක් කියලා යමක් ගත්තොත් ඒක පවතින්නේ එය නොවන තව බොහෝ දේවල් උඩ. සීච් නොවන යකඩ සැකිල්ලක් නිසා තමයි වාලේ තාඩු ටික තියෙන්නේ. සාඩු කියන්නේ සැකිල්ලට නෙමෙයි. හැබැයි සැකිල්ල නැතුව සාඩු තියෙන්නේ නැහැ. මේක තමයි හේතුඵල වාදය කියන්නේ. ඒතර මම පවතින්නේ මම නොවන දේවල් නිසා. අපි අයිති ඔව් ඔව් එතනද අපි හැට අපි මොකක් හරි දෙයක පේන දෙයක් කියන්නේ අපි ඔන්න මොනවා හරි දෙයක වේල මලක් උනත් ගන්න මල. එතකොට මේ මල කියන එක අපි බලනවා. බැලුවාම අපි ඒකට කැමති වෙනවා. ආසකලොත් ආකර්ෂණීය වුණොත් එයින් අපි වින්දනයක් ලබනවා. එතකොට මේ වින්දනය කියන එක මේ මලක් දිහා බලලා ලබන වින්දනය රැඳිලා තියෙන්නේ අර ඇහැට පේන මලයි. ඒ මල දකින්න පුළුවන් මට්ටමට පේන ඇහැකුයි. අඩුම ගානේ මොකක් හරි ආලෝකිකුත් තියෙන්න බෑ. එතකොට ඔය ඔය භෞතික සාධක තුන ආලෝකයේ භෞතිකයි. එළියේ මේ ගහේ මලක් තියෙන එක ඒක භෞතිකයි. පේන ඇහක් තියෙන එක භෞතිකයි. එතන මේ අඩුම ගානේ මේ භෞතික සාධක තුන නැති වුණොත් අර වින්දනය ලැබෙන්නේ නැහැ. එකක් හරි නැති වුණොත් අර වින්දනය නෑ අපිට. මොකද්ද? ඔව් අර තුනත් තව තව තියෙනවා. ඉතින් අපි ඒක දිහා බලන්නත් එපා. බලන්නත් ඕනේ අවධානයෙත් තියෙන්න එපා. නිකන් ඒ ඇහැරන් හිටියට ඇහැ ඉස්සරහින් මලක් තියන් හිටියට එළිය තිබ්බට අපි වෙනම කල්පනාවක් හිටියොත් අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති වුණොත් වින්දනේ නැහැ. ඒතර ඈ ඒ නම දැනගත්තේ නැති වුණාට ලක්ෂණක් පෙවුනොත් ඇති. දැන් මොකද්ද කියන නම නොදැන හිටියත් ලක්ෂණ නමක් එක්ක දකින ලක්ෂණක් තමයි සාමාන්‍යයෙන් අපි බොහොම බොහෝ විට අත්දකින හැම විටම නමක් එක්ක ඒ නිසා හැම වෙලෙම නම මොකද්ද කියලා අහනවා අර මලේ නම මොකද්ද මේකේ නම මොකද්ද අර කන්දේ නම මොකද්ද මොකද්ද මලක් කියන සංකල්පයක් නැත්නම් මේක සාමාන්‍ය පවතින දෙයක් විදිහට අඩුයි වෙනවා. ගොඩක් අඩුයි. හැබැයි ওই සංකල්ප එන්න කලින් ලස්සන දකින්නවා. සංකල්පේ එන්න පහු වෙනවා. ඒ සංකල්පය ආවම දකින්න ලස්සන වෙනම එකක්. හැබැයි ඒ ලස්සන දකින්න කලින් ලස්සනව මොකක් හරි ඊට කලින් අත්දකින්නවා. ඒ ඔක්කොම එන්න කලින්. ඒක නෙමෙයි අපි අඳුනගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ කියන්නේ. එතන ප්‍රශ්නයක් නැහැ. ඔය අපි නම් දීලා මේක සන්තූරියම් මේක බාගන්දේශ මොකක් හරි නම දීලා ඒ නමත් එක්ක දකින ලස්සනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි අපි අයිති කරගන්න හදන්නේ. හැබැයි ඒක නෙමෙයි ඔක්කොම ඔළුවට එන්න කලින් දැකීමෙන්ම මුලින්ම ඔය එකක්වත් එන්න කලින් ලබන අත්දැකීමක් තියෙන. ඒක තියෙන්නේ තප්පරයකටත් වැඩි අඩු කාලයක්. ඊට පස්සේ අතීතේ එනවා. වර්තමානීවරය අර ලස්සන තියෙන වර්තමානයේ අතීතයේ තමයි අපිට කියන්නේ මේක මලක් මේක මේ ඕකිඩ් මලක් මේක හරි දුර්ලභ මලක් මේක නිල් පාට මේක රතු පාට ඔව් ඒක අතීතේ එතකොට අපි දකින්නේ අතීතයේ ලස්සන ඒ අතීතයේ ලස්සනත් එක තමයි අපට ලැබෙන්නේ ඒ අතීත ලස්සන තමයි අපි සල්ලි වලට ගන්න හදන්නේ අනාගතයේ විඳින්න අතර මුළු සංසාර ප්‍රශ්නේ මෙන්න එතනින් හැබැයි ඔක්කොම එන්න කලින් තියෙන ලස්සනකුත් තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අයිති කරගන්න හදන්නෙත් නෑ, අයිති කරගන්න දෙයක්වත් නෑ, අයිති කරගන්න කෙනෙකුත් නෑ ඒකට. ඔව් ශූන්‍යය කියලා ඒක තමයි දෙයක් අයිති දෙයක් අරගෙන ඒක ඒ දේ මගේ වෙන්න ඕනේ මම ඒකේ අයිතිකාරය වෙන්න ඕනේ කියපු තැන එතන ශූන්‍යත්වයක් නැහැ නේ. එතන අයිතිකාරයෙකුත් තියෙනවා, අයිති කරගත්ත දේපලකුත් තියෙනවා. ඒතර ඒ දෙක අයිතිකාරයෙක් ඉන්න කල දෙයක් තියෙනවා, දෙයක් තියෙන කල අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාව පෝෂණය කරනවා. වෙන මොනවා නොතිබුණත් ওই දෙක තිබ්බොත් ওই සංකල්ප දෙක තිබ්බොත් ඔවුනොවුන් පෝෂණය කරගෙන සෑහෙන දුරක් සංසාරේ යන්න පුළුවන්. දෙයක් කියන එක දෙයක් කියලා අපි කියන්නේ භෞතික වශයෙන් නෙමෙයි. භෞතික විද්‍යාවේ දේය ද්‍රව්‍ය කියන අදහසින් නෙමෙයි. දෙය කියලා කියන්නේ හැම විටම මේ අපිට සාපේක්ෂව. ඒ නිසා එතකොට මට සාපේක්ෂව මගේ දේවල් ද්‍රව්‍ය ඕනේ තරම් භෞතික විද්‍යාවට අනුව ද්‍රව්‍ය ලෝකේ ගණන් කරන්න බැරි තරම් ඇති හැබැයි මගේ දේවල් ටිකයි තියෙන්නේ ඒතර මම ඉන්නවා මගේ දේ තියෙනවා. මගේ දේවල් තියෙනවා ඒවට අයිතිකාරයෙක් ඉන්නවා. ඉතින් මේ දෙන්න දෙන්නම බලා ගන්නවා. ඒතර කිසියම් වෙලාවක ඒ මගේ කියන අයිතිය අයිතිවාසිකම් කියන සිටිවිල්ල අත්තරින් අත්හැරියොත් ඒකේ නැත්තම් මොහොතකට හිතන්නේ ඒක නෑ සෙරප්පු දෙක තියෙනවා. සෙරප්පු දෙක තියෙනවා. ඒක මගේ කියන සිතිවිල්ල ආවේ නෑ ඔළුවට. සිහියෙන් ඉන්නේ වෙන කල්පනාවකිනුත් නෙමෙයි. හැබැයි මේකේ මම තමයි මේකේ අයිතිකාරය. වෙන කවුරුවත් මේක දාන්න බෑ. මේ වගේ දෙයක් වෙන කෙනෙක් දාන්නත් බෑ. දෙහි එහෙම මමත්වයක් මානයක් ඒවා ඉන්නේ නැත්තම් ඒ වෙලාවේ හිස් දැන් භෞතික වශයෙන් සරපිලක තිබ්බට අර අයිතිවාසිකම් කියන සිතිවිලි වලින් හිස් ඔළුවේ. ඒ හිස් බව කිසිම දෙයක් මත රඳා පවතින එකක් නෙවෙයි. ඒක නැති කරන්න බෑ. ඒ හිස් බව නැති කරන්න බෑ. වහන්න පුළුවන්. වහන්න පුළුවන් නැති කරන්න බෑ එහෙම ගන්නවා නම් එහෙම එහෙම දැක්ක දැක්ක විතරයි. දුටු වේ දුටුවා පමණයි. දුටු දෙයක්ුත් නැහැ දුටු කෙනෙකුත් නැහැ. ත්‍රායිතිවාසිකම් කීමක් නැහැ. අර දෙකක් හදාගත්තෙත් නැහැ. අයිතිකාරයෙක් ඉන්නවා. එයාට අයිති දෙයක් තියෙනවා. එහෙම හදා ගැනීමක් නැහැ. දැකීමක් විතරයි. ඈට පෙවුණා. පෙනුණායි පමණයි. නිසානේ දැක්ක දැක්ක විතරක් වෙන්නේ. නේ හොඳටම පේන නිසා තමයි දුටු දෙයින් දුටු දෙය දුටු දෙයින් නවතින්නේ. ඒ හොඳටම දකින්න නැති කෙනා තමයි ඒක අල්ලගෙන කතන්දරයක් හදාගන්නේ. ඒතර කතන්දර හදා ගැනීමක් නැහැ. බඩගිනි කෑම තියෙනවා. ඉතින් දන්නවා මේක කන්න පුළුවන් එකක්. මේක කන්නමට අයිතියකුත් තියෙනවා. ඒක මේ වෙන කාගේවත් එකක් නෙමෙයි වෙන කවුරුත් බෙදාගත් එකක් නෙමෙයි මටම පිළිගන්න එකක්. ඉතින් මේක මේ දෙක එකතු වුණාම බඩගින්න නැති වෙනවා. ඒක දන්නවා. ඉතින් ඒ දැනීම පාවිච්චි කරලා බඩගින්න නිවා ගන්න. ඒ එහෙම කනකොට ඔබතුමා කිව්වා වගේ ඒකේ තියෙන විවිධ රස දැනෙනවා. ඕනනම් රස බලන්න පුළුවන්. ඕනනම් රස බලන්නේ නැතුව ගන්නත් පුළුවන්. ඕනනම් ඒ හැම රසකටම සංවේදී වෙලා වෙන වෙනම ඒක එක රස අත්දැකීමින් ආහාර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එකම රහක් විදියට ගන්නත් පුළුවන්. වෙන වෙනම මිරිස් රහ, බුල් රහ, පැණි රහ, ලුණු රහ, කිරි රහ වෙන වෙනම අත්දකින්න ඕන නම් එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් මේ සියලුම රස එකට මිශ්‍ර වෙලා එන මොකක් හරි රහක් නමක් දෙන්න බැරි රහක් අත්දකින්නත් පුළුවන්. ඒ ටිකක් පුළුවන්. එතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා කිව්වා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒතර දැක්ක දැක්ක විතරයි කියන්නේ. කතන්දර හදා ගැනීමක් නැහැ. රැවටීමක් නැහැ. කවුරු හරි කිව්වොත් එහෙම මේක රෝස මලක් නෙමෙයි ඇන්තූරිය මලක් කියලා. ඒකට රණ්ඩු වෙන්න යන්නේ නැහැ. දැක්ක දැක්ක විතර නම් රණ්ඩු වෙන්න යන්නේ නැහැ. වාද කරන්න යන්නේ නැහැ. ඉතින් මොකද්ද දැක්කේ කියලා ඇහුවොත් දැක්කා. දැක්කා. මොකද්ද කියන එක ඒක වෙනම කාරණයක්. ඒක වෙනම කල්පනා කරලා බලලා දෙන්න ඕන උත්තරයක්. මොකද්ද දැක්කේ කියන එක. ඉතින් මොකද්ද දැක්කේ කියන එක සාපේක්ෂයි අපේ අතීතයට, දැනුමට. ඉතින් ඒ දැනුම, මගේ දැනුම කියනවා මේක ඇන්තුරියම් කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ඒක වෙන ඇන්තුරියම් නෙමෙයි කියලා. එතකොට මේ වාද කරන්නේ අතීතයන් දෙකක්. දැක්ක දැක්ක විතර නම් ඒ වාදේ නෑ ඇත. ඕනේ නමක් කියාගත්තට කමන්නේ. අපි දකින්නේ නමක් නෙමෙයි. තාම නම ඇවිල්ලා නෑ. ඒ නිසා වාද නෑ. ඒක තමයි ලකෝම ආනිසංසය. ඔය දැකීමෙන් නවතින්න පුළුවන් නම් ඇසීමෙන් නවතින්න පුළුවන් නම් කාටවත් නැවිල්ලා බෑ වාද කරන්න. මොන තර්කය මොන දෘෂ්ටි අරගෙන ඇවිල්ලවත් වාද කරන්න බෑ හැම කෙනෙක්ගේ. හතර දෙනෙක් ඉන්න තැනක එක්කෙනෙක් කියන්න පුළුවන් මේක රෝසමල, තව කෙනෙක් කියන්න පුළුවන් මේක ඕකිඩ්, මේක බාබන්ඩේසියා. තව නමක් කියන්න පුළුවන්. ඉතින් දැක්ක දැක්ක විතරයි කෙනා ඒකේ ඒව එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර අරගොල්ලෝ වාද කරන්න පුළුවන්. හැබැයි මෙයා වාද කරන්න යන්නේ නැහැ. එයාට වාදයක් නැහැ. පොදු සම්මුතිය මොකද කියන්නේ කියන එක එයා දන්නවනම් ඒක කියන්න පුළුවන්. පොදු සම්මුතියට අනුව මේක කියන්නේ මා ඉගෙනගත්ත සම්මුතියට අනුව නම් මේකට කියන්නේ මේ නම. ඒක සම්මුතියක් විතරයි. මේ සිහියේ සිහියෙන් කරන්න පුළුවන් දේවල් තමයි මේ සිහිය කියන්නේ මහා මේ යම් ඒක පැත්තකින් ඒක මේ ලොකු බලයක් තියෙන දෙයක් ඒකෙන් ගන්න බැරි වැඩක් නැහැ ඕනේ වැඩක් ගන්න පුළුවන් උපකරණයක් තමයි සිහිය කියන්නේ හොඳටම රස විඳින්න ඕන නම් හොඳ සිහියක් තියෙන්න ඕන හොඳ සිහියක් තිබුණු මට්ටමට තමයි හොඳටම රහ දැනෙන්නේ. කෑමක විතරක් නෙමෙයි ගීතයක විතරක් නෙමෙයි නාට්‍යයක විතරක් නෙමෙයි සබාධාමේ විතරක් නෙමෙයි ඕනම දෙයක හොඳටම ඒකේ ආස්වාදයේ දැනෙන්නේ හොඳටම සිහිය තිබුණා. ඒ වගේම ඒ කිසිම ආස්වාදයක් නැතුව නිකම්ම නිකම් අත්දැකීමක් කරගන්නත් පුළුවන් 100ට. ඒ 100ටම පුළුවන් කිසිම රහක් නැති, මෙලෝ රහක් නැති, තිත්තක් නැති, පැණි රහක් නැති මොනවත් නැති නිකම්ම නිකම් හුදු අත්දැකීමක් විතරයි. ස්නාස්ත බැඳෙන්නේ කොයි වෙලාවෙන් පස්සේද? හ්ම්. ඉතින් ගත්තාම රසක ඇලෙනවනේ. ඒක තමයි ඉස්සරට රස උස්නාවක්. ඒකෙදි ගොඩක් කරලා තේරෙනවා. ඉතින් බලන්නේ මේ රහතේ මේක මේක වැඩි රහයකින් මේ රහතේ අපි ඉතින් කොහොමද? ඒක කොහොමද කරන්නේ? ඒ එහෙම සාර්ථක වෙනවද කරන්නේ? කෑමදී මේ අනිකක් වැඩි කර ගන්නවා කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. සමහර කලාවක දැකීම සමහර අපි පින්න පාට වෙලා ආවෙන්නේ වෙලා පින්න පාට වෙලා සම්මාසන කරලා අපි කොච්චර පිළිගන්නවා. අනහර ගාලම දේශනා. ඒ මොනවා අපි ඉස්සෙල්ලම කරන්නේ මම වැඩිපුර මාත්‍රේ තමයි අහන්න ගන්න තියෙන්නේ. මම හතර දෙන්නේ ගොඩක් කරේ මම වැඩි කිසරි කරේ. ඒක හකියන එකත් එම ගැලක වුණත් රහ වෙනස් වෙනවා. ඒ වුණාට ඒක වෙනස් වීමක් දැක්කම <laughs> නෑ බෑ තෘෂ්ණාවකට බැඳෙන්න රහක් ඕනේ නෑනේ. රහ රහ උඩ නෙමෙයි තෘෂ්ණාව පීඩණය වෙන්නේ. කොච්චර රහද ඒ ඒ මට්ටමට තෘෂ්ණාව වෙනවා කියලා එකක් නෑ. කොච්චර අපි දුක් විඳිනවද? ඒ මට්ටමට තමයි තෘෂ්ණාව තියෙන්නේ. කොච්චර අපි අසතුටින් ඉන්නවද? ඒ මට්ටමට තෘෂ්ණාව තියෙනවා. අපේ අසතුට කොච්චරට අඩුද? <clears throat> දුක කොච්චරට අඩුද? ඒ මට්ටමට තණ්හාවත් අඩුයි. ඒතර අපි වැඩිපුර තෘෂ්ණාවෙන් බැඳෙන්නේ අපි වැඩියෙන් දුක් විඳිනවා නම්. මොකද එයාට තමයි වැඩිපුර සතුට ඕන වෙන්නේ. රස ඕන වෙන්නේ, ආස්වාදය ඕන වෙන්නේ. ඒ නිසා තමයි වැඩිපුර ඔය ධම්නසින් ඉන්න අය වැඩිපුර කඳා ගන්න කැමති. මොකද ඒ ඒ ඇතුලේ තියෙන තිත්ත දුක වහගන්න එයාට දැන් වෙන ක්‍රමයක් නැහැ. තියෙන එකම ක්‍රමය අර පැණිරා දේවල් කණ එක. බාහිර දෙයක් මත නෙමෙයි බාහිර අරමුණක තියෙන ලස්සන තියෙන රහක උඩ නෙමෙයි තණ්හාව කොච්චර තියෙනවද කියන එක රැඳෙන්නේ අපි ඇතුලෙන් කොච්චර දුක් විඳිනවද කියන එක උඩ නිසා ඇතුලේ දුක අඩු කරගන්න පුළුවන් නම් ඒ මට්ටමට තණ්හාව අඩු වෙනවා ඒ මට්ටමට එළියේ තියෙන ඒවට අපි බැඳෙන එක අඩු වෙලා යනවා ඒක නිසා මම කියනවා පස්සේ දිව කියන එකේ වතු කොහෙනවා එතෙන් ආපහු පිළිකොක්ක ගන්නේ ඔයගේ නේද අනිවාර්යෙන් එහෙම බැඳුනොත් එහෙම ඒකට අහු වුණොත් එහෙම තමයි රස දැනෙන එක එකක් ඒකට අහු වෙන එක තව එකක් ඒ දිවට රස දැනීම නිසා නම් අපි සංසාරේ ඉන්නේ කියන්නේ තෘෂ්ණාව ඇති කර ඇති වෙන්නේ අපිට දිවට රාගයෙන් හින්දානම් එහෙනම් හරි ලේසි තණ්හාව නැති කරගන්න නේ එක්ක රහ නැති ඒවා කනවා අපි ඈ එහෙම නැත්නම් ඒ රාගයෙන් ඒකට මොනවාරි කරගන්න පුළුවන් අපේ දිවට ඒතර ඒ ක්‍රම දෙකෙන් එකක් කරොත් එක්ක රහ මෙලෝ රහක් නැති ඒවම කනවා එහෙම එහෙම ඒවමයි කන්නේ වෙන කිසි දෙයක් කන්නේ නැහැ ඒවම කනවා ඈ මොනවද? කරවිල දිත්තයිනේ ඒක රහයි. ඔව්. එහෙම කිසිම රහක් නැති එකක්. එක්ක එහෙම නැත්නම් දිවේ රහ දැවෙන හැකියාවට මොනව හරි කරගන්න. එහෙම එක එක්කෙනා එහෙම උපක්‍රම හෙව්වා මේ තණ්හාව නැති කරන්න තණ්හාව තියෙන එක්ක දිවේ කියලා හිතුවා එහෙම නැත්නම් රසය කියලා හිතුවා. හැබැයි ධහම කියන්නේ මේ දෙකම නෙමෙයි මේ දෙකම අහිංසකයි. ඒක ඊට වැඩි ඒක මෝඩකමත් එක්ක එන ප්‍රශ්නයක්. තණ්හාව එන්නේ මෝඩකම නිසා, අවිජ්ජාව නිසා. නිසා නැති කරන්න ඕනේ අවිජ්ජාව. ආහාරයේ තියෙන රහවත් රස දැන ගන්න පුළුවන් දිවේ හැකියාවවත් නෙමෙයි නැති කරගන්න ඕනේ. ඒ රස හරයක් විදිහට ගන්න හින්දා ජීවිතේ එකම හරය තමයි කෑම කණේ කියලා. වෙන හරයක් නැහැ. ඉතින් ඒකනම් එකම හරිය එහෙමනම් ඒ ආහාරයේ පොඩ්ඩක් එහා මෙහා වුණාම තරහා එනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා, නොකා ඉන්නවා, පිනාන පොළවේ ගන්න උන්කත්වය කරනවා. ඒක තමයි ජීවිතය කියලා හිතුවේ. නෑ ජීවිතේ ඊට වැඩිය හරයක් දකින්න. හ්ම්. අනිවාර්යයෙන්ම. ඔව් කණ්ඩත් දැන් ඒකට රසවත් ආහාරයක් කියලා අපි එහෙම හිතුවාම හිතේ ඒ සිතිවිල්ලේ තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඒ රසවත් ආහාරයක් කියන එකක් නෑ ඇත්තටම. එහෙම එකක් කොහෙවත් නෑ. ඒක ඒ අත්දැකීම ඒක අත්දැකීමක්. රසවත් ආහාරයක් කියන එක අත්දැකීමක් මිස ඔය කිසියම් ෂෝකේස් එකක එහෙම නැත්තම් මෙනු එකේ කොහෙවත් නැහැ. ඒක රසය කියන එක අත්දකින දෙයක්. ඒ ආහාරය දිවේ ගැටෙනකොට ලබන අත්දැකීමක් මිස රසවත් ආහාරයක් කියන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒ අත්දැකීම ඔබතුමී කිව්වාගේ බොහොම තත්පරයක දෙක අත්දැකීමක්. දිවේ ආහාරයක් ගැටෙන ඒ මොහොත විතරයි. ඊට කලිනුත් රසවත් ආහාර නැහැ. ඊට පස්සෙත් නැහැ. ඒතර එහෙම එකක් නෑ රසවත් ආහාර කියලා එකක්. ඒකේ මොහොතේ ලැබෙන අත්දැකීම. ඊළඟට දැන් ආහාරයක් රසවත් කරගන්න අපි හුඟක් රසකාරක දානවා. ආහාරයක් රසවත් කරගන්න කියලා අපි රසකාරක දාලා ඒක මේ විදිහට උයලා ඒ ඔක්කොම කරන්නේ. හැබැයි ඒ ඔක්කොම රසකාරක දාලා ඉුවත් කෑමක් රහ නැති වෙන්න පුළුවන්. ඒ Tamanට ඕනේ විදිහටම යුවට කෑමක් රහ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි ඉන්නේ ලොකු ප්‍රශ්නයක නම්. ලොකු ප්‍රශ්නයක මේ විසඳුමක් හොයාගන්න බැරි ප්‍රශ්නයක එළිලා. ඒ ගැන කල්පනා කර කර නම් අපි ඉන්නේ අර අර කිසිම රහක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒකම අපි ඒ අවධානයෙන් නෙමෙයි නම් කන්නේ ඒ රහ දැනෙන්නේ නැහැ. වෙන අවධානයකින් නම් කෑම කන්නේ අර අපිට ඕන විදියට අපි රසම රහයි කියලා හිතන ඒ රසකාරක ඔක්කොම ටික දාලා ඒ විදියට මෙව්වත් රහ දැනෙන්නේ එතකොට මේ ආහාරයක් රසවත් කරගන්න පුළුවන් අපිට. ඒක ඒකේ කෑමේම නෙමෙයි තියෙන්නේ. ආහාරය කෙරේ අපි දක්වන ආකල්පය කෑම කියන එකේ දේට නෙමෙයි මොනවාරි කන දේ ගැන නෙමෙයි ආහාර කියන එක ගැන අපේ තියෙන ආකල්පය වැදගත් වෙනවා ආහාරයේ රසවත් වෙන්න. අපි ආහාරය කෘතවේදීව කනවනම් ඒ ආහාරය විපු අය ගැන, වවපු අය ගැන, අපිට දීපු අය ගැන එහෙම ලොකු කෘතවේදීත්වයකින් ආහාරයක් ගන්නකොට ඒක හරි රහයි. එහෙම නැතුව කනවට වැඩිය ඒක හරි රහයි. ඊළඟට ආහාරයක් ලබන්නට අපි කොච්චර වාසනාවන්තද කියලා හිතුවොත් මේ ලෝකේ මිනිස්සු කොච්චර බඩගින්න ඉන්නවද මේ වෙලාවේ? සමහර විට ඇති ජීවිතේ එකම එක වෙලක්වත් ඡන්ද නැති වෙච්ච සත්තු. ඉපදුනේ බඩගින්නේ, ජීවත්ුනේ බඩගින්නේ, මැරෙන්නේ බඩගින්නේ. එකම එක වෙලක්වත් බඩ පුරව ගන්න නොලැබුණු සතුන් මේ ලෝකේ ඇති. ඒතර මෙහෙම මොකක් හරි එකක් අපිට ලැබිච්ච එක කොච්චර අපේ වාසනාවක්ද? දෙවි ගැන හිතනකොට එහා හරි හරි රහක්. කවදාවත් නොදැනුණු රහක් දැනෙන්න පටන් ගන්නවා ඒ කියන්නේ. ඊළඟට ආහාරයක් රසවත් කරගන්න පුළුවන් ක්‍රමය තමයි කුමාර මහත්මයා කිව්වේ ඒක බෙදා ගන්නකොට. අපි තවත් අයත් එක්ක බෙදාගෙන කනකොට තනියම කනවට වැඩිය ඒක රහයි. මේ ආහාර ගන්න ඇයි කියන එක අපි මෙනෙහි කරොත් ඒක තවත් රසවත් වගේම ගුණවත් කරගන්නත් පුළුවන්. ඇයි මේ කෑම කන්නේ මට තියෙනවා ගමනක්. මා වෙනුවෙන් යායුතු ගමනක් සහ අනිත්‍ය වෙනුවෙන් යායුතු ගමනක් තියෙනවා. දැන් හිතන්නකො අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. මම දරුවෝ වැඩනකල් ඉන්න ඕනේ. දරුවෝ ස්වාධීන වෙනකල් මම ඉන්න ඕනේ. ඒ ඉන්න මේ ආහාරය අවශ්‍යයි. ඒතර මේ මං කෑම කන්නේ මා වෙනුවෙන්ම නෙමෙයි. මේ වෙලාවේ දිව පිනවන්නම නෙමෙයි. දරුවන් ලොකු මහත් වෙනතුරු මා ජීවත් වේ යුතු නිසා ඒකට ඒ ආහාරයට අපි දෙනවා වටිනාකමක්. ඒ රුපියල් 7 වලින් නෙමෙයි ඊට වැඩිය වටිනාකමක්. මනුෂ්‍යත්වයේ වටිනාකම දෙනවා. එහෙම දීලා කෑම කනකොට ඒක වටි ඒක හරි රාහයි වෙනදට වැඩිය ඒක හරි ගුණයි. මේ කෑම කන්නේ ඉතින් දහමේ කියනව නේද අපේ හැඳරේක ප්‍රතිවේක්ෂා කරන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කොහොමද අපේ කියන්නේ කියන්නේ. එහෙමයි. මේ අපේ ඉතින් සිංහලෙන් කියන්නේ එහෙමයි එහෙමයි හ්ම් සහ බලන්න නෙවෙයි ඇඟ ලස්සන කරගන්න නෙමෙයි. ඇඟේ අඩුපාඩුකම් පුරව ගන්න නෙමෙයි නේ. උදේ මේ ජීවිතය යාත්‍රා කරගන්න. මට යන්න ගමනක් තියෙනවා. Brahmacharya අනුග්‍රහය. මේ Brahmacharyaවට අනුග්‍රහයක් මේ භාවනා වැඩමනවත් කරගන්න බෑ බඩගින්න ඉඳලා. ඒ සඳහා ත්‍රිපුරාණංච වේදනං ප්‍රතිහංකාමි පරිණි වේදනාව බඩගින්න කියන වේදනාව නැති කරගන්න. වැඩිපුර කාල අලුත් වේදනාවක් ඇති කරගන්නවත් නෙමෙයි. නවංච වේදනං පාදේ. ඉතින් එහෙම බලන්න කියලා එහෙම බලලා ආහාරයක් ගන්න. මේක ගන්නෙ මොකටද? මට භාවනා කරගන්න ඕනේ. මට කරන්න වැඩ ටිකක් තියෙනවා මෙන් වෙනුවෙන්. ඒ ටික ඉටු කරන්න මං ඉන්න ඕනේ. එහෙම කනකොටත් ඒ ආහාරයේ වෙන්න නැති මේ හැඟීමක් එනවා ආහාරය ගැන. දැන් අපි මේ කිසිම ආධ්‍යාත්මික රසකාරක ආහාරයකට එකතු නොකර අපි බලනවා පුළුවන් තරම් අර કૃතිම රසකාරක එකතු කරලා ඒක රහ කරගෙන ඒකට ඇලෙන්න. එතකොට අපි ඇලෙන්නේ රසකාරක වලට. හැබැයි දැන් මේ අපි මේ ඇතුලෙන් මේවා එකතු කරොත් ඒක ඇලෙන්න දෙයක් නෑ කොහොමද? හැබැයි මොනවා කෑවත් ඒක රහයි ඊට පස්සේ. රහ විතර නෙමෙයි ඒක ගුණයි ඇඟට හොඳට අල්ලනවා. එතකොට ආහාරයකට ඇලෙන්න ඉඩක් නැහැනේ. දැන් අපි දන්නවනේ මේ ආහාරය රහ ඒ කෑම නිසා නෙමෙයි කියලා. මං කන විදිහ නිසා, මං ඒ ආහාරය ගැන තියෙන ආකල්පය නිසා. ඒ අය විපෝය ගැන වාපෝය ගැන මගේ තියෙන කෘතවේදීත්වය නිසා මම මේක අනිත් පැත්තට එක බෙදා ගන්න නිසා. මේ ආහාරය අරගෙන ඒ ශක්තියෙන් මම භාවනා කරන නිසා මම අනිත්යට උදව් කරන නිසා ඒ නිසායි මේ ආහාරය රසවත්. ඒතර මේක ඇලෙන්න දෙයක් නැහැ. මොකද ඇලෙන්න දෙයක් නැහැ. ඒකේ ආහාරයට නෙමෙයි අපි ඇලෙන්නේ. ඔව් ඔව් ඇලෙන්නේ ගැටෙන්නේ නැති ස්වභාවයත් හිස් අවකාශයක් වගේ තමයි. ඒ අවකාශයේ ඇලීමක් ගැටීමක් නැහැ නේ අපිට ඇලෙන්න බෑනේ අවකාශයට. ගැටෙන්නත් බෑ අවකාශයක් එක්ක. ගැටෙන්න මොකක් හරි තියෙන්න හැප්පෙන්න ගිහින්. මොකක් හරි හැප්පෙන්න තිබ්බොත් නේ අපි ගැටෙන්නේ. ඒ හැප්පෙන්න දෙයක් නැති තැනක ගැටීමක් නැහැ. ඇලෙන්න දෙයක්වත් නැති තැනක ගැටීමක් නැහැ. ඒ ඇලීමක් ගැටීමක් නැති තැනක අපි අත්දකින්නේ හිස්සහස වගේ හිස් අවකාශයක්. ඔව් ගහයි. ඉතින් එන වදී. හැබැයි ඒක ඒ අවකාශයට වදින්නේ නැහැ. අවකාශය හරහා මොකක් හරි එකක් තිබ්බොත් ඒක පුපුරලෑයි. හැබැයි ඒක පිපුරුවත් ඒ ආයේ පේන්නේ අවකාශයේ පිපිරීම අතර බැලුවොත් තියෙන හිස් අවකාශය. ඒ දෙදරීම ඇතුලේ. ඒක භාවනාවක් විදිහට වඩන්න හොඳ කමඨානක් ඔහි අවකාශයේ කියන ඒක බොහෝ විට ගන්න සමත භාවනාවට. හැබැයි ඒක සමත භාවනාවක්ම නෙවෙයි. විපස්සනාවට තියෙන කමඨාන. නෑ. නැහැට පේන දෙයක් අරගෙන එකම ඒකටම අවධානය යොමු කරලා බලන්න මොකක් හරි දෙයක් මොනවද පේන්නේ කියලා. සර් මුලින් කතා කරා වගේ අපිට නම් පේනවා. මේක රෝස මලක්. ඉතින් හොඳට බලන්න ඒක පේනවද කියලා ඇත්තටම රෝස මලක් පේනවද කියලා. ඒ රෝස කියන වචනේ පේන්නේ නැහැ අපිට. ඒක අපි දැක්කේ නැති එකක්. කවදාවත් දැකලා නැහැ. ඒක පොතක ලියලා තියෙනවා දැකලා ඇති. නමුත් මේ ඇට පේන එකක් නෙමෙයි මේ මල කියන්නේ නැහැනේ මම රෝස මලක් කියලා. ඒ කිව්වත් ඒක ඇහැට පේන්නේ නැහැනේ කනට ඇහුනොත් නේද? එතකොට ඇහැට පේන්නේ නැති එකනේ ඒක අතහැරලා දාන්න. ඒ රෝස කියන එක අතාරින්න. එතන ඒක හිස් දැන් රෝස කියන එකෙන් හිස් අපේ පෙනීම හිස් වෙලා අවකාශයක් රෝස කියන එක නෑ ඊළඟට මේක මලක් ඊළඟට කියන්නේ මේක මලක් එතකොට ඒකත් අපි දීපු නමක්නේ ඒකත් ඇහැට පේන එකක් නෙමෙයිනේ මල කියන එක. ඒ කවදා හරි දවසක පොතකින් කාගෙන් හරි ඉගෙනගත් එකක්. මේක මලක් කියන එක. නම, වචනය, හඬක්. දැකපු දෙයක් නෙමෙයි. ඒතර ඒකත් අතාරින්න. ඒතර ඒකිනුත් හිස්. රෝස කියන එකනුත් හිස් අපේ පෙනීම, මල කියන එකනුත් හිස් අපේ පෙනීම. මේ තාම පේනවා යමක්. දැන් ඒක රෝසත් නෙමෙයි මලකුත් නෙමෙයි හැබැයි පේනවා. ඒතර බලන්න දැන් මොකද්ද පේන්නේ? දුරක් පේනවා. දැන් කිසියම් දුරක් පේනවනේ ඒකයි මාය අතර. ඔව් වර්ණයක් පේනවා. ඔව් හැඩ ගොඩක් පේනවනේ හැඩ ගොඩක්. ඒතර ওই ටික ඔන්න ඉතුරු වෙනවා. හැඩ ගොඩක් ඉතුරු වෙනවා වර්ණ සහ දුර. ඊළඟට ඉතින් ඒවත් බලන්න ඇත්තටම ඕවා වෙනවාද කියලා. හැඩ කියන එක ද හැඩයක් පේන්නේ හැඩ පේන්නේ පාටින්දනේ. දැන් මේ සියල්ලම එකම වර්ණයකින් තියෙනවා නම් හැඩ පේන්න බෑනේ. හැම දෙයක්ම එකම වර්ණේ නම් තියෙන්නේ. එහෙම හිතලා බලන්න උපකල්පනය කරලා බලන්න මේ හැම එකක්ම මේසෙද, පිටියද, පොළවද, මිනිස්සුද, ජනේලද, දොරවල්ද ඔක්කොම එකම පාටක්. එතකොට අපිට හැඩයක් පෙනෙයිද? දුරක් පෙනෙයිද? මේ කියන්නේ මේ අවකාශයක් දැන් පාටයි. ඒක දුරක් පෙනෙයිද? හැඩයක් පෙනේ. ඒ නිසා ධර්ම අන්තිමට කියන්නේ අපිට ඇහැට පේන්නේ වර්ණ පමණයි. වර්ණ පමණයි ඇහැට පේන්නේ. ඒ ඒ වර්ණවල තිබෙන විෂමතාවය නිසා තමයි හැඩ සහ දුර පේන්නේ. ඒතර හැඩ වලිනුත් 30යි. දුරෙනොත් හිස් වර්ණ විතරක් ඉතිරි වෙනවා ඊළඟට වර්ණ දිහා අපි හොඳින් බලන් හිටියොත් ඒවටත් අපි නමක් දෙනවනේ මේක රතු පාට සුදු පාට කහ පාට කියලා කොළ පාටේ විදිහට ඒ නම් ටික අපිට කලින්ම අයින් කරන්න පුළුවන් හැබැයි නමක් දුන්නත් නැතත් ඒ පාට කියන එක ඒ පාට නෙවෙයි කියන එක පේනවා. බලන් හිටියොත් තමයි කියන්නේ. මේක පාරක් බලලා යක බැලුවොත් හරි අතියෙන් බලන් හිටියොත් හරි අපිට ඒ පාට තමයි හැමදාම පේන්නේ. එහෙම නැතු හොඳට බලන් හිටියොත් අවධානයෙන් පේන මේ පාට කියන එක වර්ණ වෙනස් වෙනවා කියන්නේ. බොහෝම ඉක්මනට වෙනස් වෙන එකක් තමයි වර්ණ කියන්නේ. හරි ඉක්මනට වෙනස් වෙනවා. නමක් දෙන්න බෑ කිසිම වර්ණයකට. නමක් දෙන්න නම් නැවතිලා තියෙන්න බෑ පිට වෙලාවක්. නැවතිලා නෑ. ඔයිසම් මොකක් හරි දැන් පාට දැන් මේක බලන්න මේක දුඹුරු පාටේ අපි කියන්නේ දුඹුරු පාට කියන වචනේ අයින් කළා ඒක අයින් කරන්නත් පුළුවන්. ඉතින් ඕක දිහාම බලන් ඉන්නකො බලන් ඉතියාම අර මේ මේ මීට විනාඩියකට කලින් දැක්ක දුඹුරු පාට නෙමෙයි එතන තියෙන්නේ. හැබැයි හොඳ ගාක් වෙන අවධානයෙන් බලන් ඉන්න ඕනේ. වෙලාව නම් ගැටලුවක් නැහැ. නමුත් හොඳ අවධානයකින් බලන් ඉන්නකොට ඒ වර්ණ කියන එක වෙනස් වෙන හැටි වර්ණ අවර්ණ වෙනවා. වෙන වෙන පාටවල ඒකේ පේන්න පටන් ගන්නවා. සුද්ද ඒක නේ. ඒක මේ අපිට අවබෝධ කරගන්න නැත්නම් ඒක කාරණිය පැහැදිලි කරන ක්‍රමයක් තමයි යමක් දිහා බලන්නේ කියලා. හොඳට බලන්න කියලා. තුන් හතර දෙනෙකුට ඊට පස්සේ ඒකේ මේ පාට මොකද්ද කියලා අඳින්න කිව්වොත් පාට දීලා තුන් හතර දෙනා ගන්නේ අඳින්නේ පාටවල් කීපයක්. ඒ වර්ණ සංඥාවක් විතරයි. වර්ණ කියන්නේ සංඥාවක්. ඒ සංඥා අතර අපිට ඒ සංඥා කියන වගේ මූලිකම සංඥා තමයි වර්ණ සංඥා. ඒක සංඥාවක්. තියෙන දෙයක් නෙමෙයි ඒක සංඥාවක්. හඳුනා ගැනීම. ඒ වෙලාවේ තියෙන ආලෝකය අනුව, පසුබිම අනුව ඒ සංඥාම හැමෙනවා අපි කලින් දැකලා තියෙන දේවල් අනුව. එතකොට මේ උදේක පේන පාට නෙමෙයි දවල්ට පේන්නේ. හැන්දෑවට පේන්නේ වෙනම පාට. ඒ කියන්නේ මේ පරිසරය නෙමෙයි. ඕනෑම දෙයක. ඇඳුමක වුණා. එකම ඇඳුම ඇඳන් හිටියා කියන්නේ. ඒතර ඒක උදේට පේන පාටම නෙමෙයි ඒක දවල්ට පේන්නේ. හැන්දෑවට තවත් පාටක් රැ වෙනකොට තවත් වෙනස් වෙනවා. මේක ලොකු කාලයක් යනවා ඒ වෙනස් වීම දකින්න. අපේට සිහියෙන් බලන් ඉන්නකොට පේන මේ වර්ණ කියන එක උපදින දෙයක්. ද වර්ණයක් කියන එක අපිට පේන්නේ මේකට ආලෝකය වැටලා ඒකෙන් ආලෝකය අපේ ඇහැට එනකොට මේකට වැටෙන ආලෝකයේ තිබෙන යම් යම් වර්ණ ඒක උරා ගන්නවා. උරාගෙන ටිකක් අපිට දෙනවා. ඒ දෙන එක තමයි අපිට පේන්නේ. එතකොට තමයි මේක දුඹුරු පාටයි කියන්නේ. ඒකනේ විද්‍යාව කියන්නේ. අපිට පේන්නේ එහෙම කියලානේ පාට පේන්නේ. එතකොට කළු පාට එකක් කිසිම දෙයක් දෙන්නේ නැහැ කියනවා. ඒ නිසා කළු පාටට තියෙන්නේ. දැන් කළු පාටට ආලෝකයක් වැටුනාම ඒක මොනවත් දෙන්නේ නැහැ ආපහු. ඒ නොදෙන්න නිසා සියල්ල තියාගන්න නිසා තමයි කළු පාටට තියෙන්නේ. සුදු වර්ණය සම්පූර්ණයෙන්ම වගේ දෙනවා. ඒකට කොහෙන් හරි ආලෝකයක් වැටුණා පුළුවන් තරම් ඒක පරාවර්තනය කරන්න. තියාගන්නේ බොහොම ටිකයි. ඒ නිසා සුදු පාටට පේනවා. එතකොට මේ අතර කළු සහ සුදු අතර දේවල් ඒ Taman පියාගන්න එක පෙන්නන්නේ දෙන ටික තමයි පෙන්වන්නේ. ඒ දෙන ටිකෙන් තමයි අපි පාටක් හදාගන්නේ. මේක රතු පාට, මේක කහ පාට, මේක කොළ පාට, මේක නිල් පාට, දම් පාට කියලා අපි හඳුනාගන්නේ. ඒ ද්‍රව්‍යයට වැටෙන ආලෝකයෙන් එයා කොටසක් තියාගෙන ආපහු දෙන ටිකක් තියෙනවා. ඒ දෙන ටිකෙන් තමයි අපිට ওই පාට පේන්නේ. ඒතර ඒක ඒක මොහොතින් මොහොත වෙන සිදුවීමක්. හඬත් ඒ වගේ අහන් ඉඳ හඬවල් ඒ අපි කිව්වට එකම හඬක් කියලා ඒක අහන් ඉන්නකොට දෙන්න වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා තරහ කොහොමද වෙනස් වෙනවා අනිත් දේවලුත් එහෙම තමයි. ඒතර හැම වෙනස් වීමක්ම වෙන්නේ හඬක් නිහඬ වෙනවා. හඬ නිහඬ බව ආය හඬ ආය නිහඬ බව. එහෙම තමයි. එතකොට වර්ණ අවර්ණ වර්ණ අවර්ණ වර්ණ අවර්ණ එහෙම තමයි යන්නේ. සීරෝ වෙනවන්නේ. ඔව්. Oh. ඔව් oh. oh, ඒක හැම තමයි ඉතින් ඒ කියන්නේ විද්‍යාව ඒක හොයාගත්ත එකත් හොඳයි. හැබැයි විද්‍යාව හොයාගත්තත් නැතත් ඒ අත්දැකීම තමයි. රහා ඊළඟ කිසිම රහක් නෑ ආය අලුත් රහක් ආය රහක් නෑ. ඒතර මේ හැම රසවල් දෙකක් අතරම අපි ශූන්‍යතාවය තමයි අත්දකින්නේ. කිස් බව. හැම වර්ණ දෙකක් අතරම ශබ්ද දෙකක් අතරම අත්දකින්නේ ශූන්‍යතාව. එහෙම නැතුව බෑ. එහෙම මේක දිගටම එහෙම යන්නේ නැහැ. කිසිම දෙයක් එහෙම යන්නේ නැහැ. අපිට ටැප්පයක් කරියම අපිට වෙනන වතුර ගලාගෙන එනවා වගේ. ඒ වගේ නෙමෙයි කිසි එකක්. ලෝකෙ වෙන්නේ. නැවති නැවති. නැවති නැවති වෙන්නේ. හුස්මෙන් අපි අඳුන ගන්න හදන එක එක ස්වභාවයක් එක ධර්මතාවයක් නේ ඒක. මේක නැවැත්මක් තියෙනවා කියන එක මේක එක දිගට කරගෙන රෝදයක් වගේ නෙවෙයි. ආස්වාදය නැවැත්මක් ප්‍රස්වාදය නැවැත්මක් ආස්වාදය නැවැත්මක් කියන්නේ ඒතර මේ අපි දැනගෙන හිටියත් නැත අපි මොහොතින් මොහොත මේ ශූන්‍යතාවයට වැටෙනවා. මත්සාර ඒක තමයි ඇත්ත ඒක තමයි යථාර්ථය ඒක තමයි ස්වභාවය හැබැයි අපි දන්නේ නැහැ ඒක තමයි ස්ථාවර තැන ස්ථාවරයි කියලා යමක් කියන්න තියෙන එක හරියට ඔරලෝසක බට්ටෙක් වගේ ඒක දිහාටයි මෙහාටයි නතනවා හැබැයි හැම විටම මේක මධ්‍යයේ පහු කරලා යන්නේ මධ්‍යයේ තැවිලා යන්නේ ඒක නවතින්න පුළුවන් නම් නවතින්න පුළුවන් ඔරලෝසු බට්ටියකට මැද විතරමයි. මොනම හේතුවක් නිසා හරි වහින් නැති වෙලා හරි වෙන කාර්යක දෝෂයක් හරි නිසා ඔරලෝසු බට්ටියක් නවතිනවා නම් නවතින්නේ මැද. මේ කොහෙවත් අන්තක නවතින්න බෑ ඒකට. ඔව් ඒක තමයි ඒක ඒක වෙන්නේ ඒ දිව ඒකට මේ කන්ඩිෂන් වෙන හින්දා කියන්නේ. දිව ඒකට කුරු වුණාම ඉතින් ඒ පණිවිඩයේ අලුත් දෙයක් නෙමෙයි දිවට දැන්. මේ පණිවිඩය ගිහිල්ලා ඒකෙන් දිව මත් වෙලා දිව නෙමෙයි ඉතින් මොලේට ඒ පණිවිඩය ගිහිල්ලා දැන් මොලේ ඒ ඒ පණිවිඩය පාරාගෙන ඒක දැන් පරණ පණිවිඩයක්. ඒ නිසා ඒකේ අලුත් දෙයක් නැහැ කියලා. ඉතින් ඒ අත්දැකීම ඕන නම් සිහියෙන් ආය ගන්න පුළුවන්. අපි ආහාර ගන්නකොට හරි මොනම දෙයකදී හරි ඇති කරගන්න එකාකල්පයක් තමයි මේ ජීවිතේ පළවෙනි වතාවට තමයි අත්දකින්නේ කියන්නේ. මේ පළවෙනි වතාවට ඕනෑම දෙයක් මේක භාවනාවක් කරලා බලන්න මේ පළවෙනි වතාවට තමයි මේ බලන්නේ මේ අහන්නේ. එතකොට අලුත්ම අලුත් දෙයක් අලුත්ම අලුත් දත්තයක් අලුත්ම අලුත් තොරතුරක් අලුත්ම අලුත් සංවේදනයක් සංවේදනයක් අත්දැකීමක් අපිට ගන්න පුළුවන්. එහෙම නැතුව මේක මම කලින් අහලා තියෙනවා කියලා අපි බණක් ඇහුවා කියන්නේ මේ කලින් කියවලා තියෙනවා කියලා පොතක් කියවොත් ඒ කිසි දෙයක් ගන්න නැහැ. කිසිම දෙයක් ගන්න නැහැ. හැබැයි මම කියන අලුත්ම අලුත් පොතක් උනත් අපි ওই ආකල්පෙන් කියුවොත් ආ මේව මම දන්නවා මම කලින් කියවලා තියෙනවා අහලා තියෙනවා කියලා ඒ ආකල්පෙන් අපි අලුත්ම අලුත් පොතක් කියවුවත් ඒකෙන් ගන්න කිසිම දෙයක් ලැබෙන්නේ හැබැයි මීට කලින් සියදහස් වාරයක් කියවලා තියෙන පොතක් හරි අලුතෙන් මෙහෙම කියවන්න ඊළඟ වතාවේ කියනකොට මම මේක පළවෙනි වතාවට කියවයි. ඒ නැවුම් සිහියෙන් කියවලා බලන්න මීට කලින් කවදාවත් කියවන්න නොලැබුණු මේ පොතේ එහෙම ඒවා කලින් තිබ්බද කියලා Tamanට පුදුමයක් වෙන දේවල් දකින්න ලැබෙනවා කියවන්න ලැබෙනවා. තොරතුරු වල සීමාවක් නැහැ. ඒ කියන්නේ අපි දැනගන්න තියෙන ටික ඔක්කොම දැනගෙන ඉවරයි කියලා කියන්න බෑ. තොරතුරු විෂය අසීමිතයි. ඒ දත්ත විෂය අසීමිතයි. අපි සීමිත ටිකක් අරන් තියෙනවා. තව ගන්න තියෙන දේවල් බොහොමයි. නිසා හැම දෙයකම අලුත් යමක් අත්දකින්න තියෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ කවදාවත්. ඒක එක පැත්තකින් සංසාරේ ඒක පාවිච්චි කරන කෙනෙක්ව සංසාරේ තියාගන්න. ඔවා මෙච්චර කල් ආත්ම දුක් දේවල් තව සංසාරේ හිටියොත් අත්දකින්න පුළුවන් කියලා. ඒ පැත්තෙන් සංසාරේ පාවිච්චි කරනවා ඒ ස්වභාවය පුද්ගලික සංසාරේ රඳවගන්න. අනිත් පැත්තෙන් ධර්මයේ ඒක ඒ ස්වභාවය පාවිච්චි කරනවා පුද්ගලයෙක්ව නැවුම් කරන්න මොහොතින් මොහොත ජීවත් වෙන්න. කළ බොහෝ කාරණා එක පැත්තකින් අපිට හිතෙන්න පුළුවන් අපේ ඔළුවට උඩින් යන දේවල් කියා හැබැයි අනිත් පැත්තෙන් මේ හැම දෙයක්ම හරියන සරලයි හිතනවටත් වඩා සරලයි ඕනෑම කෙනෙකුට මොන වයස් සීමාවෙ හිටියත් ඕනෑම කෙනෙකුට අවශ්‍ය නම් අත්දකින්න පුළුවන්. තමන්ගේ අත්දැකීමක් කරගන්න පුළුවන්. තමන්ගේ අවබෝධයක් ප්‍රත්‍යක්ෂයක් කරගන්න පුළුවන් දේවල්. ඒ සඳහා උත්සාහ කරන්න. ඒතර දැන ගැනීම පටන් ගන්න එතන සිට. දැන් අපි කතා කරනකොට සාකච්ඡා කිරීමෙන් දැනගන්නේ වචන ටිකක් පමණයි අදහස් ටිකක් පමණයි ඒක නෙමේ දැනගන්නවා කියන්නේ නියම දැන ගැනීම පටන් ගන්නේ මේ වචන ඔක්කොම ඉවර වුණු තැනින් එතනින් තමයි දැන ගැනීම දැන ගැනීමේ ආරම්භය අත්දැකීමට ගියාම එතකොට වචන වලින් නවතින්න එපා වචනයකට නෙමෙයි ධහම කියන්නේ. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ වචන ටිකක් නෙවෙයි. වචන නෑ. ඒ කිසිම වචනයක් නෑ. ඔක්කොම වචන නැවතුණු තැනක උන්වහන්සේ මේ දේශනා කරනවා. මේ මේ කලින් අහපු දෙයක් නෙමෙයි මට මේ තේරුනේ. කියන්නේ කිසිම වචනකින් මං කලින් අහලා තිබුණේ නෑ මේක බුද්ධේ අනනුස්සතේ සුදම්මේසු. එහෙම දහමක් විශේෂයි තමයි මට දැක්මක් ඇති වුනේ. නුවණක් ඇති වුනේ, අවබෝධයක් ඇති වුනේ, විද්‍යාවක් පහළ වුනේ, ආලෝකයක් ඉපදුනේ. එතන අපි අත්හලියුතු වැදගත්ම මුලාවක් තමයි මේ ධහම කියන්නේ වචන කියන එක. ඒක මහා මෝහයක්. ලොකු තැනක් තියලා තියෙන මෝහයක්. හරි වැදගත් හැබැයි ඒක මුලාවක්. ඒක අතාරින්න. දහමට වචන නැහැ. දහම නිහඬයි. දහම කෑ ගහන්නේ ഘോഷා කරන්නේ නිහඬව නිහඬව අපිට ඉදි කරනවා Taman දිහා බලන්න ලෙස. දහම අපිට කියනවා මන් දිහා බලන්න. මා තුලින් ලෝකය දකින්න. අපි ධහම බලනකොට අපිට පේන්නේ මේ හැම දෙයකම ඇත්ත. මේ ඇත්ත දකින්නට ඕනකම අපි හැමෝම ළඟ තියෙනවා. අපි අපි කවුරුවත් බොරු අහන්න කැමති නැහැ. කවුරුවත් අපිව රවට්ටනවට කැමති නැහැ. ඉතින් ඒ ඒ ඕනකම අපි වැඩි දියුණු කරගමු ඇත්තම ඇත්ත දකින්නට ඇත්තම ඇත්ත ඇත්තෙත් ඇත්ත දකින්න ඒකට අවශ්‍ය පුංචි වෙලාවක් පුංචි වෙලාවක් සහ හොඳ අවධානයක් හොඳ අවධානයක් යොමු කරන්න තමන්ගේ අත්දැකීම් වලට තමන් කරන දේට වටපිටාවට වචන වලින් නවතින්න එපා නම් දීලා නවතින්න එපා ඒ නම් සහ වචන විනිවිද යන්න මොකක්ද ඇත්තටම මෙතන වෙන්නේ මොකක්ද ඇත්තටම මෙතන තියෙන්නේ කුමක්ද ඇත්තටම ඇහෙන්නේ දැනෙන්නේ මෙතෙක් අප නොදුටු වටිනාකමක් ජීවිතේ අපිට පේන්න පටන් ගන්නවා. මේ ජීවිතය ඇත්තටම කොපමණ වටිනවද කියන එක එතකොට තමයි පේන්නේ. ජීවිතේ වටිනාකම. ඊළඟට මේ ජීවත් වෙන මොහොත කොපමණ වටිනවද? මේ මොහොත නැවත සංසාරේ අපි කාටවත් ලැබෙයිද නැද්ද කියන්න දන්නේ නැහැ. එපමණටම සතර අවිනිශ්චිතයි. හැබැයි අපි වාසනාවන්තයි. මෙහෙම වටිනා අවස්ථා ලැබීම. ඒ ගැන අපි හැමෝම සතුටු වෙමු. ඒ උපරිම ප්‍රයෝජන ගන්නට අදිස්ථාන කරගනිමු භාවනා මධ්‍යස්ථානයකට ඇවිල්ලා හිටියා. නැත්තම් සුදු ඇඳගෙන හිටියා, බිම වාඩි වෙලා හිටියා කියන ඒ අදහස් වලට එහා ගිය ගැඹුරක් අර්ථයක් වටිනාකම සහ පරිවර්තනය ජීවිතයේ සිදුවෙන්න ඇතී දැන් මේ බඳු පරිවර්තනයක් අවබෝධයක් ගැඹුරක් ලබන්නට මේ වැඩසටහන පුරාම ඊයේ සිට අපට අපේ හැම දෙනාටම දානමය අනුග්‍රහය දැක් වූ ඒ කල්යාණ මිත්‍රයන් අපත් සමග එකටම භාවනා කරන භාවනා කරමින් අපට දානමය අනුග්‍රහය දක්වන කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මාත් කල්යාණ මිත්‍ර අජන්තා මහත්මියත් මේ වෙලාවේ අපි සිහිපත් කරගනිමු බණ්ඩාරනායක මහත්මයා ඊයේ සංසත් අද උදෙත් කිලම් ප්‍රසද් දානයත් හැම දිනාටම පිරිනැමුව එතුමා බොහෝ දෙනෙක් හඳුනනවා හැම දිනාගේම අඩුපාඩුකම් හොයලා බලනවා උපරිම අනුග්‍රහය දක්වනවා භාවනා කරන්න අවශ්‍ය කෙනෙකුට එවැගේ මජන්තා මහත්මිය එතුමිය බොහෝ බොහෝ දවස්වල මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. ඒ ජීවිතයට උරා ගන්නවා. ඒ උරාගත් ධාම අන් අයගේ ප්‍රයෝජනය සඳහා ලියා දෙනවා. ත්‍රිතුමිය මේ දානීය දහවල් දානීය ඔබ අප හැම දිනාටම පිළිගමන්නට එක හේතුවක් තමයි පිට වසර 20කට කලින් මිය පරලෝකීය එතුමියගේ මෑණියන්ට රම්මණිකා ඊළඟ කෝ මහත්මියට පුණ්‍යානුමෝදනා කරන්න අජන්තා මහත්මියත් එතුමියගේ සොහොයුරියත් ඒ පවුලේ හැමදෙනාම කායිකවත් මානසිකවත් මේ දාණයට සම්බන්ධ වුණා. ඉතින් මේ වැඩසටහනට නැවතුම් සිතක් ලබන්නට ඔන්න මෙන්න කියා තිබෙන මේ මොහොතේ කෘතවේදී වූ හදවතින් අපි පුණ්‍යානුමෝදනා කරමු. මේට වසර 20කට පෙර අභාව ප්‍රාප්ති වුණු ජයජන්තා මහත්මියගේ තේ පවුලේ අයගේ මෑණියන් සම්මණිකයි ගංගකෝන් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා මේ පුණ්‍ය කර්මය දැක සතුටටපත් වෙත්වා. කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබේවා. පින් කරන්නට පිළිවන්, බණහට පිළිවන්, භාවනා කරන්නට පිළිවන්, ධර්ම සාකච්ඡා කරන්නට පිළිවන්, සුගති සම්පත් ලැබේවා. එතුමියට මේ දානය අපිට පිළිනෙමු හැමදෙනාටම මේ වැඩසටහනට සම්බන්ධ වුණු ඔබ අප හැමදෙනාටම මේ ගමන නොනවතී ඉදිරියට යන්නට කල් නොදමා වහවහ මේ කටයුතු වල යෙදෙන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍රාශ්‍රය විවේකය ශ්‍රද්ධාව සහ කායික මානසික නිරෝගීකම ලැබේවා හැමදෙනාටම පෙරවන් සරණයි